ඉතින් අද අපි ගැඹුරු විමසුමකට අතගහන්න යන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත්තු දේශනා මාලාවක කොටස් කීපයක් ගැන. ඔව් අපි අරමුණ තමයි මේ සතිපට්ඨාන භාවනාවේ හරය හොයන එක. ඒකේ තියෙන ප්‍රායෝගික උපදෙස් අර ගැඹුරු සංකල්ප මේවා ගැන කතා කරන එක. හැබැයි ඉතින් විභාගයකට පාඩම් කරනවා වගේ නීරස විදිහක නම් නෙවෙයි. ඇත්තටම නෑ. රසවත් කතාබහක් කරහා හිතට කාවදින විදිහට ගලපලා බලමු. මම හිතන්නේ පටන් ගන්න හොඳම තැන තමයි මූලාශ්‍රවලේන අර ප්‍රබල අදහස. අපේ සිත ස්වභාවයෙන්ම දීප්තිමත් එළහ නැත්තම් ප්‍රභාෂ්වරයි කියන එක. ප්‍රබස්සරමිදම් භික්කවේ චිත්තං. ඔව් මේ එකම එක අදහස මුළු භාවනා ගමනටම කොයි වගේ වෙලිචයක් දෙනව ඇද්ද? අපි මේ ගැන ටිකෙන් ටික හාර අවසල බලමු. අනිවාර්යෙන්ම ඒක තමයි මේ ගමනේ පදනම. අපි මේ කතාබහ කොටස් තුනක් ඔස්සේ දිගහරින්නයි හදන්නේ. හරි. මුලින්ම භාවනා කරන්න අවශ්‍යම වෙන ආම්පන්න හතරක්, ඒ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන වචන ටිකේ තියෙන ප්‍රායෝගික බලය ගැන කතා කරමු. ඊට පස්සේ ඊට පස්සේ අනුරුද්ධ සහ නන්ද හාමුදුරුවන්ගේ අධ්‍යක්ීම් මෙසේදී මේ ආම්පන්න කොහොමද ඇත්ත ජීවිතයට පාවිච්චි වෙන්නේ කියලත් ආරම්භක යෝගියෙකුගේ ගමන් මගත් බලමු. නියමයි. අවසාන වශයෙන් මේ ධර්මයේ විශේෂිත පිරිසකට විතරක් නෙවෙයි හැමෝටම අදාළ විශ්වීය දෙයක් වෙන්නේ කොහොමද කියලත් අර මුලින් කිව්ව සිතේ දීප්තිමත් බව කියන දැක්ම භාවනා කරන කෙනාට කොයි වගේ මානසික ශක්තියක් දෙනවද කියලා සාකච්ඡා කරමු. නියමයි. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. භාවනා පුහුණුවේ මූලික ආම්පන්න. ආතාපි කියන වචනය. ඒ කියන්නේ උත්සාහය, වීරිය. ඔව්. මූලාශ්‍රවල එන රොකට් උපමාව නා මං හිතන්නේ ඒක තමයි මේක පැහැදිලි කරන්න තියෙන හොඳම විදිය. ඒක හරිම බලගත් උපමාවක් නේද? ඔව්. ඒකෙන් මගේ උළුවේ තිබ්බ වීරිය කියන සංකල්පෙම වෙනස් වුණා කිව්වොත් හරියි. ඇත්තටම මොකද රොකට්ටුවක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදිලා අභ්‍යවකාශයට යන්න නම් මුල් මිනිත්තු කිහිපෙදි නේද? ඔව්. මුල් මිනිත්තු කිහිපෙදි යාගේ සම්පූර්ණ ඉන්ධන ශක්තියෙන් 80ක් වගේ දැවන්ත ප්‍රමාණයක් දහනය කරන්නම ඕන. ඒ වගේම තමයි භාවනාව පටන් ගන්නකොට අපේ හිතේ තියෙන පංච නීවරණ ඒ කෙලෙස් වල ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න අතිමහත් වීරියක් දරන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ වීරිය කියන්නේ හැමතිස්සෙම එකම මට්ටමකින් නෑ නෑ එකම මට්ටමකින් තියාගන්න ඕන දෙයක් නෙවෙයි. තියෙන දෙයක් නෙවෙයි මුලින්ම දරන්න ඕන දෙවන්ත තල්ලුවක් වගේ දෙයක්. අර ගැලවීමේ ප්‍රවේගය වගේ. හරියටම හරි. අර රොකට්ටුව කක්ෂගත වුණාට පස්සේ බොහොම පොඩි ශක්තියකින් පොඩි තල්ලුවකින් අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්. ඒ වගේම යෝගියත්. ඔව්. වීරවන්ත යෝගියා අර මුල් බාධකයේ පහු කළාට පස්සේ භාවනාව කියන්නේ බොහොම පහසු සැහැල්ලු ගමනක් වෙනවා. නමුත් කම්මැලි පුද්ගලයා මොකද කරන්නේ? එයා ටිකක් උත්සාහ කරලා රොකට්ටුව හොගේ ටිකක් උඩට ගිහින් ආයෙමත් බිමට වැටෙනවා. ආයමත් බිමට වැටෙනවා. පහුදා ආයමත් මුලින් ඉඳන් පටන් ගන්නකොට අර දවන්ත ඉන්ධන ප්‍රමාණයම දහණය කරන්න වෙනවා. එයා හැමදාම ශක්තිය නිකරුණේ අපතේ යවනවා. කටත් හරි අපූර්ව උපමාවක් තියනා නේද? සද්දන්ත ඇතාගේ උපමාව. ඔව්, Tamange වටිනාම දල දෙකයි හොඬ වැලයි කිසිම තැනක වද්දගන්නේ නැතුව පරිස්සම් කරගන්න ඇතා වගේ. යෝගාවචරයත් Tamange සිහිය ආරක්ෂා කරගන්න ඕන. ඒත් මට හිතෙනවා සිහිය කියන එක ඊටත් වඩා ගැඹුරුයි කියලා. ඇත්තම මේ දේශනාවල තියෙනම හරීම පුදුම හිතන අදහසක්. ඒ මොකක්ද? සති බලය මනින්න පුළුවන් වෙන්නේ සිහිය තියෙන වෙලාවට නෙවෙයි සිහිය ගිලිහෙන වෙලාවටයි කියලා. ඒකනම් හරිම පුදුම අදහසක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ සිහිය බින්දන එක අසාර්ථක වීමක් කියලානේ. ගොඩක් අය එහෙම හිතනවා. ඒත් මේ කියන්නේ ඒක තමයි ඇත්තම ශක්තිමත් වෙන්න තියෙන අවස්ථාව කියලාද? ඔව්. මොකද සිහිය ගිලිහුනම දියුණු යෝගියා කලබල වෙන්නේ නැහැ. එයා හොයලා බලනවා ඇයි මේක ගිලිහුනේ කියලා. ඒ හේතුව අඳුනගත්තම ඒක යාට පාඩමක් වෙනවා. ආ ඊළඟ පාර ආපහු සිය පිහිටුවා ගන්නකොට ඒක කලින් තිබුණටත් වඩා බලවත් ශක්තිමත් 100ක් වෙනවා. හැබැයි මේක අදාළ වෙන්නේ 150කද වඩා දියුණු කරපු 100කට. එතකන් නම් 100 බිදෙනක දුර්වලකමක් තමයි. හරි. එදළු තුන්වෙනි අම්පඤ්ඤ. සම්පජඤ්ඤ. ඒ කියන්නේ මනා නුවණින් දැන ගැනීම. මේක නිකම්ම දැනුවත් වීමකට වඩා එහා ගිය දෙයක් නේද? අනිවාර්යයෙන්ම. සම්පජඤ්ඤ කියන්නේ නුවණින් යුක්තව කරන දැනගැනීමක්. දේශනාවල මේකේ පැති හතරක් ගැන කතා කරනවා. සාර්ථක, සප්පාය, ගෝචර, අසම්මෝහ කියලා. විනාඩියක් ඉන්න ඒ වචන ටික ටිකක් බරයි වගේ අපි එක සරල උදාහරණකින් තේරුම් ගමු. හොඳයි. ඒ කියන්නේ සම්පජඤ්ඤ කියන්නේ අපි මොනවහරි කරන්න කලින් පාවිච්චි කරන මානසික ෆිල්ටර් එකක් වගේ දෙයක්ද? හ්ම් හ්ම්. හිතමුකෝ අපිට කේන් තියෙන ඊමේල් එකක් ආවා කියලා. ඒකට උත්තරයක් ගහන්න කලින් මේ ෆිල්ටර් එකකින් අහනවා මේකට උත්තර දෙන එකේ අරමුණක්, ඒ කියන්නේ සාර්ථක බවක් තියෙනවද? මේක ගැළපෙන වෙලාවද? සප්පායද? ඔව් ඔව්. මේක හරිම මාධ්‍යද, ගෝචරද? මම මේක දිහා මුලා නොවීද, අසම්මෝහද බලන්නේ? කියලා එතකොට ඒක නිකම් ප්‍රතික්‍රියාවක් වෙනුවත සවිඥානික තීරණයක් වෙනවා. ඒක තමයි හොඳම පැහැදිලි කිරීම. ඒ නුවණ පෙරටු කර ගැනීම තමයි සම්පජඤ්ඤ. හරි. දැන් හතරවෙනි ආම්පන්නය විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. ලෝකයේ කෙරෙහි තියෙන ඇල්ම සහ ගැටීම දුරු කිරීම. මෙතනදී අර ලෝකය කියන වචනය හුඟ දෙනෙක් වැරදිට තේරුම් ගන්නවා. ඕ ගොඩක් අය හිතන්නේ ලෝකය කිව්වම ගස්, ගල්, මිනිස්සු, බාහිර පරිසරය කියලා. ඒත් භාවනාව සම්බන්ධයෙන් මේ දේශනාවලේන පැහැදිලි කිරීම ඊට වඩා වෙනස්. හරියටම. මෙතනදී ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ තමන්ගේම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හයයි. ආ, අපේම ඇතුළාන්තය. ඔව්. ඇල්ම සහ ගැටීම ඇති වෙන්නේ බාහිර ලෝකයේ නෙවෙයි මේ ඉන්ද්‍රිය හය හරහා එන අරමුණු නිසා. භාවනා කරන කෙනෙක් මේ දැක්ම හරියට තේරුම් ගත්තේ නැත්නම් එයා සටන් කරන්නේ වැරදි තැනක. ඒ කියන්නේ එයා එළියේ තියෙන දේවල් එක්ක හැප්පෙන්න යනවා. ඔව්. ඒත් ඇත්තටම වෙනස් කරගන්න ඕන තමන්ගේ ඇතුළාන්තය. මේක භාවනාවට අතිශයම වැදගත් වෙන දැක්මක්. හරි. එහෙනම් අපිට දැන් මේ භාවනාවට අවශ්‍ය මූලික ආම්පන්න කටලේ තියෙනවා. වීරිය, සිහිය, නුවණ සහ අපේම ඉන්ද්‍රිය ලෝකයේ ගැන තියෙන ඇල්මයි ගැටීමයි අතහැරණ එක. මේවා න්‍යාය විදිහට හරි අපූරුයි. හ්ම්. ඒත් ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙන හැටි ගැන මූලාශ්‍රවල මොනවද කියවෙන්නේ? මම හිතන්නේ අනුරුද්ධ සහ නන්දහාවුදුරන්ගේ කතාන්දර එතනට හොඳ උදාහරණයක්. ඔව් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දැඩි ශාරීරික වේදනාවකින් පෙළමින් හිටපු අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. ඒ තුන්වහන්සේගේ මුහුණ බොහොම ප්‍රසන්නයිලු නේද? ඔව්. ඒ කොහොමද කියලා ඇහුවම උන්වහන්සේ කියනවා සතර සතිපට්ඨානය වඩන නිසා මේ වේදනාව දරා ගන්න පුළුවන් කියලා. උනාසේ වේදනාව මම හෝ මගේ කියලා ගන්නෙ නෑ. ඒක ශාරීරියේ ධාතු ස්වභාවයක් නිසා හටගත්ත දෙයක් විදිහටයි දකින්නේ. හරියටම. ඒ නිසා වේදනාව ශරීරයට ගනුණත් හිතට ඒක වදයක් වෙන්නේ නැහැ. නන්ද තෙරුන්ගේ කතාව ඊටත් වඩා වෙනස් නේද? උන්වහන්සේ කාමච්ඡන්දයෙන් මිදෙන්න ලොකු සටනක නේද හිටියේ? ඔව්. බුදුරජාන් වහන්සේ උන්වහන්සේට දෙන උපදේශය හරිම ප්‍රායෝගිකයි. මූලාශ්‍රයේ ඒක හඳුන්වන්නේ එන්නතක් ලබා ගැනීම කියලා. එන්නතක්. ඔව්. ඒ කියන්නේ රාග, ద్వේෂ ඇති වෙන්න පුළුවන් අරමුණක් මුණ ගැහෙන්න කලින් සිහිය කියන එන්නතින් හිත ප්‍රතිශක්තිකරණය කරගන්න එක. ඒක හරියට ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන අනතුරුදායක තැනකට යනවා වගේ වැඩක්. ඔව්. උදාහරණයක් විදිහට නන්ද හාමුදුරුවෝ උතුරු දිහා බලන්න හිතුවොත් බලන්න කලින් හිතනවා උතුරෙන් එන රාග අරමුණු මගේ සිත කැලසන්නේ නෑ කියලා හිත සූදානම් කරගෙනයි බලන්නේ. හරි. එතකොට ආරම්භක යෝගාවචරයේ මේ කිසිම දෙයක් ගැන අත්දැකීමක් නැති කෙනෙක් කොතනින්ද මේ ගමන පටන් ගන්න ඕනෝ? දේශනාවල බොහොම පැහැදිලිව කියනවා පටන් ගන්න ඕන කායානුපස්සනාවෙන් කියලා. ඒ කියන්නේ කය ගැන සිහියෙන්. ඒයි. ඒකට හේතුවක් තියෙනවා. අපේ ශාරීරියේ දැනෙන දේවන් වේදනා, සැප, තද ගතිය, සෙලවීම වගේ දේවන් ඊටමත් පැහැදිලි. ඒවා ගොරෝසුයි. අල්ලගන්න ලේසි. අල්ලගන්නේ ලේසි. සිතුවිලි වගේ සියුම් දේවල් මුලින්ම අල්ලගන්න අමාරුයි. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසය හෝ උදරයේ පිම්බීම හැකිලිම වගේ දෙයක් මූලික අරමුණක් විදියට ගන්නවා. කය මූල් කරගෙන පටන් ගන්න එක තේරෙනවා ඒක පැහැදිලි. එතනම හිර ආශ්වාස ප්‍රශ්වාසය දිහා විතරක් බලාගෙන ඉඳලා අර ගැඹුරු අවස්ථාවලට යන්න බැරි වෙන්නේ ඩක් නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඔව්, එහෙම අවධානමක් තියෙනවා. ඒ නිසයි භාවනාවේ ඉදිරි ගමන තේරුම් ගන්න එක වැදගත් වෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? භාවනාව ගැඹුරු වෙනකොට යෝගියා පිම්බීම හැකිලිම වගේ සංකල්පයක එහෙම නැත්නම් පඤ්ඤති එකක ඉඳලා ධාතු මනසිකාරයට ඒ කියන්නේ પરමත්ත ස්වභාවයට මාරු වෙනවා. ඒ කියන්නේ මගේ බඩ පිම්බෙනවා කියලා සංකල්පයක් විදිහට හිතන එකේ ඉඳලා ඒක ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන තද ගතිය, උණුසුම, සෙලවීම වගේ මූලික සංවේදනා ටික විතරක් අඳුන ගන්න තැනට එන එකද? හරියටම. වචන අයින් කරලා අමු අධ්‍යක්ීම විතරක් ඉතුරු කරනවා වගේ දෙයක්ද? හරියටම ඒක තමයි. සංකල්පයෙන් පරමාර්ථයට යනවා කියන්නේ ඒකට. හැබැයි මේ ගමනේදී යෝගෙන් මුහුණ දෙන ලුකුම අභියෝගයක් තමයි අදුක්කම සුඛ වේදනාව. ආ සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ වේදනාව. ඔව් සැපයි දුකයි පැහැදිලි අඳුරගන්නේ ලේසි. ඒත් මේ සියුම් වේදනාව ඇති වෙනකොට යෝගියාට හිතනවා දැම්මට අරමුණක් නෑ භවනාව හරියන්නේ නෑ කියලා. එයා අතරමං වෙනවා. මූලාශ්‍රයේ ඒකත් කරි අපූර්ව උපමාවක් තිබුණා නේද? ගල් තලාවක යන මුවෙක් ගැන. ඔව්. ඒක හරියට ගල් තලාවක උඩින් යන මුවෙකුගේ කුරසටහන් හොයාගෙන යන දඩයක්කාරයෙක් වගේ වැඩක්. මෘදු පොළවේ කුරසටහන් පැහැදිලි. ඒ වගේ තමයි සැපත් දුකයි. ඔව්. ඒත් ගල් තලාව උඩ කුරසටහන් පෙන්නේ නෑ. ඒ වෙලාවට අධ්‍යක්ීම් අඩු දඩයක්කාරයා හිතනවා මුව අතුරුදහන් වුණා කියලා. හරි. ඒ දක්ෂ දඩයක්කාරයා දන්නවා ගලින් එහා පැත්තේ ආයෙත් මෘදු පොලවක් තියෙනවා. එතන ආයෙත් කුරසටහන් තියෙන්න ඕනේ කියලා. ඒ වගේ දක්ෂ යෝගියා අදුක්කම සුඛ වේදනාව ආවම කලබල නොවි බොහොම ඉවසීමෙන් නුවණින් යුතුව නැවතත් අර සියුම් අරමුණ මතු වෙනකම් බලාගෙන ඉන්නවා. ඒක තමයි භාවනාවේ ලොකුම පරීක්ෂණයක්. දැන් අපි මේ කතා බහේ තුන්වැනි කොටසට එමු. මේ දහම කොහොමද විශේෂිත පිරිසකට විතරක් නෙවෙයි විශ්වීය දෙයක් වෙන්නේ කියන එක. භික්කවේ හැමත් නැත්තම් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන නිසා ගොඩක් අය හිතනවා මේවා භික්ෂූන්ට විතරයි කියලා. ඒක පොදු වැරදි වැටහීමක්. භික්කවේ කියන්නේ ඒ කාලේ සභාවක් අමතන සම්ප්‍රදායික විදියක්. හරියට අද පාර්ලිමේන්තුවේදී ගරු කතානායකතුමනි කියලා කතාව පටන් ගත්තට. ඒ කතාව කතානායකට විතරක් නෙවෙයිනේ. ඒ වගේ ඒ ආමන්ත්‍රණේ සභාවෙන්න හැමෝටමයි. ගිහි පැවිදි කාටත් මේ ධර්මය පොදුයි. ඊටත් වඩා මේක අන්‍යාගමිකයන්ට පවා බාධාවකින් තොරව ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙනවා කියලාත් මූලශ්‍රවල කියවෙනවා. ඔව්. මොකද මේ භාවනාව කරන්න බුදුන් වඳින්න ඕනේ, තිසරණ සරණ යන්න ඕන කියලා නීතියක් නෑ. ධර්මයේ තුලින්ම ඒ කියන්නේ Tamangeම අත්දැකීමෙන් ප්‍රතිඵල ලබන්නයි දිරිගන්වන්නේ. ඒකෙන් වෙනත් ආගමක කෙනෙක්ට Tamande විශ්වාසවලට බාධාවක් වෙන්නේ නෑ. වෙන්නේ නෑ. ඒ නිසා මේ දහම කිසිම ඇදහිල්ලක් බලෙන් පටවන්නේ නැති නිසා ඕනෑම කෙනෙක්ට මේ මාර්ගයේ ගමන් කරන්න පුරුවම්. ඒක තමයි මෙහි තියෙන විශ්වීය බව. හරි. එහෙනම් අපි ආයමත් මුලටම යමු. අපි මේ කතාව පටන් ගත්තේ හිත ස්වභාවයෙන්ම දීප්තිමත් ප්‍රභාෂ්වරයි කියන අදහසෙන්. මේ මුළු ගමනම තේරුම් ගත්තට පස්සේ ඒ අදහස යෝගියෙකුට කොහොමද බලපාන්නේ? ඒක තමයි මේ හැම දෙයකම හරය. මූලාශ්‍රවලට අනුව මේ සංකල්පය යෝගාවචරයා තුල හැකි සංඥාවක් ඇති කරනවා. හැකි සංඥාවක්. ඒ කියන්නේ මට මේක කරන්න පුළුවන් කියන ගැඹුරු මානසිකත්වයද? ඔව්. Tamange සිත සහජයෙන්ම දූෂිත නරක දෙයක් විදිහට දකිනවා වෙනුවට తాවකාලිකව කුණු තැවරුණු රන්තලියක් විදිහට දකින්න මේ දැක්ම උදව් වෙනවා. ඒ රන්තලිය උකුමාව හරිම ප්‍රබලයි. අපි හැමෝම අපේ ළඟ තියෙන රන්තලියට කුණු ගාගෙන ඒක අමතක කරලා අනුන්ගෙන් රන්තලිය ඉල්ලා ඉල්ලා අඩනවා වගේ දෙයක් නේද? හරියටම බුදුරජාණන් වහන්සේ කරන්නේ අලුත් රන්තලියක් දෙන්න එක නෙවෙයි. උන්වහන්සේ දෙන්නේ අර තැවරිලා තියෙන කුණු ටික හූරලා අයින් කරන්න පුළුවන් ආයුධ ටිකක්. ඊ මුලින් කතා කරපු ආතාපි සතිමා සම්පජන්‍ය කියන ආයුධ ඔව් ඒ ආයුධ තමයි. ඒ නිසා භාවනාව කියන්නේ තමන්ගේ නරක හිත එක්ක කරන සටනක් නෙවෙයි. ඒක තමන්ගේ සිතේ ස්වභාවික පිරිසුදු බව, අර දීප්තිමත් බව නැවත මතු කරගන්නා පිරිසුදු කිරීමේ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒකෙන් ලැබෙන මානසික නිදහස ශක්තිය අතිමහත්. හරි. එහෙනම් අපි අද කතා කරපු දේවල් ටික එකට එකතු කරලා බලුවොත් භාවනාවට අවශ්‍ය මූලික ආම්පන්න හතරක් ගැන අපි ඉගෙන ගත්තා. වීරිය කියන්නේ රොකට්ටුවක් වගේ මුලින් දරන්න ඕන මහා ශක්තියක් බවත් සිහියේ බලය මිනින්නේ ඒක බින්දෙනකොට බවත් අපි දැක්කා. ඒ වගේම නන්ද සහ අනුරුද්ධ තෙරුන්ගේ අත්දැකීම් මෙසදී මේවා ප්‍රායෝගිකව යොදා ගන්න හැතිත් ආරම්භක යෝගියෙක් කයෙන් පටන්ගෙන සංකල්පයෙන් පරමාර්ථයට යන ගැඹුරු ගමන ගැනත් කතා කළා. ඔව්. ඒ සියල්ලටම පදනම වෙන්නේ අපේ සිතේ ස්වභාවික දීප්තිමත් බව ගැන තියෙන විශ්වාසය. ඒ හැකි සංඥාව කියන එක. අවසාන වශයෙන් සවන් දෙන්නාට සිතන්නට යමක් ඉතිරි කරන්න කැමති මූරාශ්‍රවල යෝගාවචරයන් වර්ග දෙකක් ගැන කියවෙනවා. ආ ඒ මොනවද? එක වර්ගයක් තමයි ගඟක් දැක්ක ගමම්ම එකට පැනලා දැඩි වීරියකින් පිහිනලා ඒකට යන විපස්සනා යානික යෝගියා. අනිත් කෙනා තමයි මුලින්ම පහුරක් හදාගෙන සංසුන්ව ස්ථාවර පදනමක් මත ඉඳගෙන ආරක්ෂිත වෙගොඩට යන සමත යානික යෝගියා. ඒක හරිම රසවත් බෙදීමක්. මෙතනදී වඩා හොඳ ක්‍රමය මොකක්ද කියලා අහනව වෙනුවට මම ආරාධනා කරනවා තමන්ගේ ස්වභාවය ගැන සිතා බලන්න කියලා. තමන්ගේ පෞද්ගලික ස්වභාවය. ඔව් කෙනෙක්ගේ ස්වභාවය අනුව අභියෝගයකට මුහුණ දෙන්නේ එකෙල්ලේ මේකිට පැනලා දැඩි වීරියකින්ද නැත්නම් පළමුව ස්ථාවර සංසුන් පදනමක් ගොඩනගාගෙන ටිකෙන් ටික ඉදිරියට යාමට කැමති කෙනෙක්ද? මේ ප්‍රශ්නය මේ පැරණි දහම අපේ වර්තමාන ජීවිතයේ ස්වයං විමසුමකට සම්බන්ධ කරනවා. ඔව් කෙනෙක් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තමයි මම පිහිනෙන්නෙක්ද නැත්නම් පහුරු සාදන්නෙක්ද කියන එක. අද අපි ටිකක් ගැඹුරින් විමසා බලමු සතිපට්ඨාන සූත්‍රය ගැන. අපේ මූලාශ්‍ර වෙන්නේ ධර්මදේශනා මාලාවකින් උපුටාගත් කොටස්. මෙතනදී මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මීට දශක කිහිපයකට කලින් ගොඩක් දෙනෙක් මේක දැක්කේ ආරක්ෂක පිරිතක් විදිහට විතරයි. ඔව් ගාථා කියනවා වඩේ. හරියටම හරි. ඉතින් එහෙම තිබුණු දෙයක් කොහොමද මේතරම් ප්‍රායෝගික ගැඹුරු භාවනා මාර්ගයක් විදිහට එකපාරටම වගේ කරලියට එන්නේ. ඒ පරිවර්තනයට හේතුව මොකද්ද? හ්ම්. ඒක තමයි මේ විමසුමේ හරය. ඒකට උත්තරේ තියෙන්නේ මේ සූත්‍රය ඇතුළෙම සැඟවිලා තියෙන මූලිකම අදහසක. බලන්න මූලාශ්‍රවලට අනුව බුදුදහම කියන්නේ අපේ සිත. ඒක ස්වභාවයෙන්ම ප්‍රභාස්වරය කියලා. ප්‍රභාස්වරයි. ඔව් ඒ කියන්නේ දීප්තිමත් පිරිසිදුයි. පභස්සරමිදං භික්කවේ චිත්තං කියලා ඒක පැහැදිලි කරනවා. හැබැයි මේ දීප්තිමත් හිත පිටතින් ආපු කෙලස් නිසා, ඒ කියන්නේ ආගන්තුක උපක්කිලස නිසා කිලිටි වෙලා තියෙන්නේ. ආ හරියට මඩ තට්ටුවකින් වැහුණු රත්තරම් භාජනයක් වගේ කියන එකද? හරියටම හරි. ඒ උපමාව තමයි. ඉතින් භාවනාව කියන්නේ අලුතින් රත්තරන් භාජනයක් හොයන එක නෙවෙයි, Taman ළඟම තියෙන ඒ භාජනයේ උඩ තියෙන මඩ ටික හොදලා අයින් කරන එක. ඒක හරිම අපූර්ව අදහසක්. ඒ කියන්නේ අපි හැමෝම නොදැනීම වටිනා වස්තුවක් ළඟ තියාගෙන ඉන්නවා. එහෙනම් අපි මේ කතිකාවත පටන් ගමු. අර මඩ තට්ටු අයින් කරලා ප්‍රභාස්වර සිත මතු කරගන්න අවශ්‍ය කරන ගුණාංග මොනවද කියලා හොයන්න. හරි. මූලාශ්‍රවල කියනවා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අභිජා දෝමනස්සං කියලා. ප්‍රධාන කරුණු හතරක්. අපි මුලින්ම යමු ආතාපි කියන වචනෙට. ඒකේ කිරුම වීරිය වුණත් ඒක සාමාන්‍ය උත්සාහයකට වඩා ලොකු දෙයක් වගේ. ඔව් ආතාපි කියන්නේ කෙලස් තවන දවන වීරියට. ඒකේ තියෙන ශක්තිය පැහැදිලි කරන්න මූලාශ්‍රවවල හරි අපූර්ව නූතන උපමාවක් තියෙනවා. ඊ මොකද්ද? රොකට්ටුවක් ගුවන්ගත කරනවා වගේලු. හිතන්නකෝ රොකට්ටුවක්. ඒක පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදෙන්න අති විශාල ශක්තියක් වැය කරනවා. ඔව්. ඔව්. මුල් ටික යන්න තමයි අමාරුම. ඒකනේ මුල් හැතප්ම කිහිපය යන්න ඒකේ සම්පූර්ණ ඉන්ධන වලින් 80ක් විතර දහනය කරනවා කියනවා. මුළු පොළුවම දෙදරනවා, ගිනි දැල් විහිදෙනවා. අන්න ඒ වගේ භාවනාව පටන් ගන්න කෙනාටත් තමන්ගේ පුරුදු කෙලෙස් සහිත සිතුවිලි කියන ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න මුලදී ඒ වගේ දැඩි වීරියක් අවශ්‍යයි. මට දැන් මතක් වෙන්නේ මූලාශ්‍රවල තියෙන අදහස කම්මැලි මිනිසයා මෙරි මෙරි උපදිනවා කියලා කියන්නේ ඒක වෙන්නේ නැටි. එයා හැමදාම රොකට්ටුව පණ ගනවනවා, පොඩ්ඩක් උඩ යනවා. ඉන්ධන ඉවර වෙලා ආයෙත් බිම. ඔව් ආයෙත් බිමට වැටෙනවා. හැමදාම මේ ආරම්භක ශක්තිය නාස්ති කරන මිසක් කවදාවතර කක්ෂයට යන්නෙම නැහැ. හරියටම හරි. වීර්යවන්තයා ඒ දවන්ත ශක්තිය එකපාරක් යොදවලා කක්ෂගත වෙනා. ඊට පස්සේ අභ්‍යවකාශයේදී වගේ ගමන හරිම ලේසි. ශක්තිය කෝණ වෙන්නේ දිශා වෙනස් කරගන්න විතරයි. ආයෙත් පස්ස බලන්නේ නැහැ. අන්න ඒක තමයි ආතාපී කියන ගුණයෙන් අදහස් වෙන්නේ. ඉතින් ඒ වගේ අතිවිශාල ශක්තියක් යොදවනකොට ඒක නිකම්ම තිබිලා මදි නේද? ඒක නිවැරදි දිශාවට යොමු කරන්නත් එපයි. රොකට්ටුවට මඟ පෙන්වන පද්ධතියක් තියෙනවා වගේ. මම හිතන්නේ සම්පචඤ්ඤ හෙවත් නුවණින් විමසීම කියන එක වැදගත් වෙන්නේ එතනදී. අනිවාර්යයෙන්ම ඔබේ සම්බන්ධය ගොඩනැගු විදිය හරිම නිවැරදි. ආතාපේ කියන එන්ජින්ට මඟ පෙන්වන නුවණ තමයි සම්පජඤ්ඤය. ඒක කියන්නේ එකපාරටම හිතුවක්කාර විදිහට ප්‍රතිචාර දක්වන එක නෙවෙයි. ඒ කියන්නේ පොඩි විරාමයක් වගේ දෙයක්. ඔව් ක්‍රියාවකට පෙර ඇතිවන නුවණක්කාර විරාමයක්. මූලාශ්‍රවල ඒක පැති හතරකින් විග්‍රහ කරනවා. පළවෙනි එක තමයි සප්පාය සම්පජඤ්ඤය. ඒ කියන්නේ මම මේ කරන්න යන දේ මට යෝග්‍යද ගැළපෙනවද කියලා තමන්ගෙන් මහන එක. තමන්ගේ හිත කරද කියන එක. හැබැයි සමහර දේවල් අපිට යෝග්‍ය වෙන්න පුළුවන් ඒත් ඒක අපේ ලොකු අරමුණට උදව්වක් නොවෙන්නත් පුළුවන් නේද? උදාහරණයක් විදිහට භාවනා කරන වෙලාවක හොඳ පොතක් කියවන එක මට යෝග්‍ය දෙයක්. ඒත් ඒත් ඒ මොහොතේ අරමුණට අදාළ නැහැ. තෝ ඊටාම හොඳ නිරීක්ෂණයක් අනේ ඒකට තමයි දෙවෙනික සාර්ථක සම්පජඤ්ඤය තියෙන්නේ. ඒ කියන්නේ මගේ අරමුණ මොකක්ද? මේ ක්‍රියාවෙන් ඒ අරමුණ ඉටු වෙනවද? කියලා විමසන එක. හරි. එතකොට තුන්වෙනි එක ඊළඟට එනවා ගෝචර සම්පජඤ්ඤේ. ඒ කියන්නේ මම ඉන්නේ මගේ විෂය ක්ෂේත්‍රය ඇතුළේද කියලා බලන එක. යෝගාවචරයේ විෂය ක්ෂේත්‍රය තමයි තමන්ගේ ශාරීරය සහ සිත. එතනින් පිටපැනලා අනවශ්‍ය දේවල් පස්සේ යන්නේ නැහැ. හතරවෙනි එක වෙන්න ඕනේ මේ හැමදේම පැහැදිලි මනසකින් කරනවද කියන එක නේද? ඔව්. ඒක තමයි අසම්මෝහ සම්පජඤ්ඤේ. මම මුලා නොවි පැහැදිලි අවබෝධයකින්ද මේ දේ කරන්න කියන එක. හරියට තරහ ගිය වෙලාවක එකපාරටම ප්‍රතිචාර නොදී 10ට ගණන් කරනවා වගේ තමයි මේක. ඒ පොඩි විරාමයේ ඇතුළත මේ පැති හතරම ෂණිකව විමසන්න පුළුවන්. ඒක තමයි නුවණින් යුක්ත වීම. එතකොට ආතාපි කියන වීරයයි සම්පජඤ්ඤය කියන නුවණයි එක්ක තුන්වෙනියට එනවා සතිමා සිහිය පිහිටුවා ගැනීම මූලාශ්‍රවල මේක පැහැදිලි කරන්න සද්දන්ත ඇතෙකුගේ උපමාවක් තියෙනවා ඒක නම් මගේ හිතේ තනින්ම කාලා දුනා. ආ ඇතාගේ උපමාව. ඔව්. ඇතා තමන්ගේ වටිනාම වස්තුව, ඒ කියන්නේ හොඬවැල කවදාවත් නොසැලකිල්ලෙන් බිම දාන්නෙවත් පාගා ගන්නෙවත් නැහැලු. නිදා ගන්නකොටත් කඳක් උඩ තියා ගන්නවා. මොකද ඒක නැති වුනොත් එයාට ජීවත් වෙන්න බෑ කියලා දන්නවා. සිහිය කියන්නේත් ඒ වගේ වටිනා ආරක්ෂාවක්ද? ඒ උපමාවෙන් කියවෙන දේ ඊටාම ගැඹුරුයි. සතිය කියන්නේ ආරක්ෂකෙක්. ඒ වගේම සතිය පුදුම අනිත් හැම දෙයකටම වඩා වෙනස් ගතියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි වැරදීම් සාමය ශක්තිමත් වීම. මුලාශ්‍රවල කියනවා යෝගාවචරයාගේ සති කැඩෙන්න කැඩෙන්න ශක්තිමත් වෙනවා කියලා. ඒ කියන්නේ වැටෙන්න වැටෙන්න නැගිටින ගතිය? හරියටම හරි. සිහියේ බිඳුණු බව දැනගත් සැනින් ආ මගේ සිහිය ගිලිහුණා කියලා දැනගන්න ඒ මොහොතේම එයා ආයෙත් සිහියට ඇවිත් ඒ නැවත පිහිටුව ගන්න සිහිය කලින් තිබුණටත් වඩා බලවත්. ඒක හරිම පුදුමයි නේද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ වැරදුනාම අපි දුර්වල වෙනවා කියලානේ. ඒත් මෙතනදී සිහිය නැති වුණා කියලා දෙරගන්න එකමත් සිහිය ශක්තිමත් කරනවා. ඔව් ඒ කියන්නේ අසාර්ථක වීම කියන්නේත් මේ ගමනේම කොටසක්. දැන් මේ ගුණාංග තුනත් එක්ක හතරවෙනි කාරණේනෝ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං ලෝකයේහි ඇලීම සහ ගැටීම සංවර කර ගැනීම. මෙතන ලෝකය කියන්නේ මොකද්ද? මේ ඉරහඳ තරුතියන බාහිර ලෝකයෙන් අපි පැනලා යන්න ඕන කියන එකද? අන්න එතන තමයි ගොඩක් දෙනාට වරදින තැන. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා මෙතන ලෝක කියලා අදහස් කරන්නේ අපේම අභ්‍යන්තර ලෝකය කියලා. අභ්‍යන්තර ලෝකය. ඔව්. ඒ කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශාරීරිය, මනස කියන ඉන්ද්‍රිය හයින් හැදුණු ලෝකය. බාහිර ලෝකේ පස්සේ දුවන එක නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ මේ අභ්‍යන්තර ලෝකයේ තුල බාහිර අරමුණු නිසා ඇතිවෙන ප්‍රතිචාර දෙකක් තියෙනවා. එකක් තමයි අභිජ්ජා. ඒ කියන්නේ කැමති දේවල් වලක ඇලීම, තණ්හාව. හරි. අනික දෝමනස්ස. ඒ කියන්නේ අකමැති දේවල් එක්ක ගැටීම, ද්වේෂය. මේ ප්‍රතිචාර දෙක කළමනා කර ගැනීම තමයි ලෝකේ සංවර කර ගැනීම කියන්නේ. දැන් තමයි මට මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් පේන්නේ. සූත්‍රයක් විදිහට නිකන් කියවනකොට ලෝකේ ජය ගැනීම කියන්නේ මොකක් හරි බාහිර දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් ප්‍රායෝගික භවනා මාර්ගයක් විදිහට ගත්තම මේ සටන තනිකරම Tamange ඇතුලේ තියෙන දෙයක් කියලා තේරෙනවා. ඇත්තටම. ඉතින් මේ අභ්‍යන්තර සටනට යන විදිහත් වෙනස් ඇතිනේ. මූලාශ්‍රවල භාවනා කරන පුද්දලයන් වර්ග දෙකක් ගැන කියනෝනේ. අර කිමුල්ලු ඉන්න ගඟකට එකපාරටම පනින්න කෙනායි ඉවුරේ ඉඳලා පහුරක් හදාගෙන යන කෙනායි ගැන. ඔව් ඒක හරිම රසවත් උපමාවක්. ඒකෙන් විස්තර වෙන්නේ ශුෂ්ක විදර්ශක සහ සමතයානික කියන භාවනා මාර්ග දෙක. ශුෂ්ක විදර්ශකයා තමයි ගඟට පනින්න කෙනා. කිසිම සූදානමක් නැතුව. කිසිම පමාවකින් තොරව කිලිම්බ දුක හා යථාර්ථය විමසීමට බහිනවා. හරියට ඔළුව ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වතුර හොයාගෙන දුවනවා වගේ. එයාට වෙන දෙයකට වෙලාවක් නැහැ. කෙලින්ම ගැටලුවේ හදවතම කිමින්දෙනවා. ඒක ටිකක් අනතුරුදායකයි වගේ ඇහෙනවා. කිඹුල්ලු ඉන්න ගඟකට පනිනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයිනේ. එතකොට අනිත් කෙනා අර පහුර හදන කෙනා ඊට වඩා ආරක්ෂිත ක්‍රමයක්ද තෝරගන්නේ. ඔව් සමතයානිකයා කියන්නේ පහුර හදන කෙනා. යා මුලින්ම සිත සංසුන් කරගන්න සමාධියක්. ඒ කියන්නේ පහුරක් ගොඩනගා ගන්නවා. ජාන වගේ සමාධි මට්ටම් දියුණු කරගෙන සිත ස්ථාවර ශක්තිමත් වුණාට පස්සේ ආරක්ෂිතව ගමන යනවා. ඔව් ඒ පහුර උඩ ඉඳගෙන සංසුන්ව ආරක්ෂිතව ගංගේ අනෙක් පැත්තට ඒ කියන්නේ විදර්ශනාවට යොමු වෙනවා. ඉතින් සමහරු කියන්න පුළුවන් ගඟට පණින එක අනවශ්‍ය අවදානමක් කියලා. තවත් අය කියන්න පුළුවන් පහුර හද හද ඉන්න එක කාලය නාස්ති කිරීමක් කෙලින්ම වැඩේට බැස්සම ඉවරයිනේ කියලා. නමුත් මූලාශ්‍රවලට අනුව මාර්ග දෙක වෙනස් වුණත් දෙකින්ම ඊතර වෙන්න පුළුවන්. ඒක පුද්ගලයාගේ ස්වභාවය අනුව තෝරා ගැනීමක්. ඒක හරිම පැහැදිලි. ඉතින් මේ මොන මාර්ගය ගියත් ගමන ඇතුලේදී අපිට විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම වේදනාව කියන එක. මූලාශ්‍රවල භාවනාවේදී ඇතිවෙන වේදනාව ගැනත් ගැඹුරින් කතා කරනවා නේද? ඔව්. ගොඩක් අය විතාගෙන ඉන්නේ භාවනාව කියන්නේ කායික වේදනාව දරා ගැනීමක් කියලා විතරයි. ඒත් දුක්ඛ වේදනාව කියන්නේ කතාවේ එක කොටසක් විතරයි. ඔව් ගොඩක් අය පටන් ගන්න එතනින් පෑ ගණන් එක ඉරියව්වෙන් ඉන්නකොට ඇතිවෙන දැඩි කායික වේදනාව තමයි මුල්ම අභියෝගය. නමුත් ඒක නෝනින් බලාගෙන ඉන්න පුරුදුනාම ඒ වේදනාව පහ වෙලා යනවා. ඊට පස්සේ ඊට පස්සේ ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ සුඛ වේදනාවක්. ඒ කියන්නේ निराமிස සුවයක්. ශාරීරිය සැහැල්ලු වෙලා හිත ප්‍රසන්න වෙලා ඇතිවෙන සතුටක්. ගොඩක් අය හිතන්නේ භාවනාවේ ඉහළම තැන මේක කියලා. ඒ සුවයට ඇලෙනවා. හැබැයි නියම අභියෝගයේ තියෙන ඊට යහ නේද? මූලාශ්‍රවල කියන විදිහට භාවනාවේ ඇත්තම අභියෝගය එන්නේ මේ සැප වේදනාවත් දුක් වේදනාවත් දෙකම නැති වුණාම. අර අදුක්ඛම සුඛ වේදනාව, ඒ කියන්නේ මදහත් වේදනාව ඇති වුණාම. හරියටම හරි. ඉතින් ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? ඒක හොඳ සංසුන් තත්වයක් නෙවෙයිද? ඒක තමයි භාවනා මාර්ගයේ තියෙන සියුම්ම උගුල. ස්වභාවයෙන්ම අපේ හිත කැමැති සුඛ හෝ දුක්ඛ කියන අන්ත දෙකට. මොකද එතන දැනීමක් තියෙනවනේ. ආ උත්තේජනයක් තේනවා. ඔව්. නමුත් මේ මෙදහා තේකාකාරී කිසිව දෙයක් දැනෙන්නේ නැති ගතියක් ආවම බොහෝ යෝගාවචරයන්ට ඒ අවස්ථාව හරිම නීරසයි, කම්මැලි, ඉදිරියට යාමක් නැති තැනක් වගේ දැනෙනවා, හිත නින්දට වැටෙන්න බලනවා, නැත්නම් අලුත් අරුමුණක් හොයාගෙන ඇවිදින්න පෙළඹෙනවා. ඒ හිත අරගල කරනවා. ඔව්. මූලාශ්‍ය වෙලේ කියනවා අදුක්කම සුඛ පැත්තට ආවට පස්සේ කමඨහන් ආචාර්යවරුත් අසරණ වෙලා ඉන්නේ කියලා. මොකද ඒක විස්තර කරන්න අමාරුයි. නමුත් ඒ අභියෝගය ජයගත්තොත් විතරයි භාවනාවේ ගැඹුරුම තලයට, ඒ කියන්නේ අර ප්‍රභාස්වර සිතටම ළඟා වෙන්න පුරුහන් වෙන්නේ. ඉතින් අද අපි කරපු මේ කතිකාවතෙන් මට හුඟක් දේවල් පැහැදිලි වුණා. අපේ සිතේ සැඟවිලා තියෙන පිරිසුදු විභවය ගැන, ඒ වගේම ඒ විභවය මතු කරගන්න අවශ්‍ය ආතාපී කියන රොකට් බලය වගේ වීරිය සම්පජඤ්ඤා කියන මග පෙන්වන නුවණ සහ සතිමා කියන ඇතුගේ ආරක්ෂාව වගේ සිහිය කොයිතරම් වැදගත්ද කියලා අපි දැක්කා. ඒ වගේම සටන තියෙන්දි බාහිර ලෝකයක් එක්ක නෙවෙයි, Taman ගේම අභ්‍යන්තර ලෝකයක් එක්ක කියන එකත් තේරුම් ගත්තා. ඔව්. අවසාන වශයෙන් මෙනෙහි කරන්න තවත් එක සිතුවිල්ලක් ඉතිරි කරන්නම් මේ හැම දෙයක්ම එකතු වුණාම මූලාශ්‍ර වලින් මතුවෙන හරිම විප්ලවීය අදහසක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි යමක් දකින විට ඒ මුහුතේම ඇසීමක්, ගඳ සුවඳ දැනීමක් හෝ වෙනත් කිසිම ඉන්ද්‍රිය සංවේදනයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. එකපාර වෙන්නේ නැහැ. නෑ. යමක් පේන මොහොතේ කන, නාසය, දිව, ශරීරය කියන දොරටු ඒ මොහොතේ අන්ධකාරය කියලා තමයි කියන්නේ. අපි හිතන්නේ මේ හැම දෙයක්ම එකපාර සිද්ධ වෙන පොහොසත් බහුමාන අත්දැකීමක් කියලා. ඔව් අපි අත්දකින්නේ නෑමනේ. ඒත් ඇත්තතම වෙන්නේ එකින් එක ක්ෂණිකව පහළ වෙලා නිරුද්ධ වෙන තනි සිදුවීම් මාලාවක්. අපේ අත්දැකීම කියන්නේ එහෙම තනි රාමු එකතුවක් නම් අපි මේ මම කියා හඳුන්වන ස්ථිර නොකෙඩී පවතිනවා කියලා හිතන දේ සහ ඒ මම වටා ගොඩනගා ගන්නා ලෝකය ගැන නැවත වරක් සිතා බලන්නට ඒ අදහස අපිට බල කරනවා. අපි අද ඇත්තටම බලන්න යන්නේ බොහොම සුවිශේෂී මූලාශ්‍ර කීපයක්. මේවා මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගෙන අර පවත්වපු භාවනා වැඩමුළුවකදී ලබා දුන්නු ප්‍රායෝගික උපදේශ මාලාවකින් ගත්ත කොටස්. ඉතින් මේක මේක නිකම්ම න්‍යාය ගැන කතා කරන එකක් නෙවෙයි. අපේ අරමුණ වෙන්නේ සතිපට්ඨානය කියන්නේ පිරිත් පොතේ තියෙන වචන ටිකක් විතරයි නැත්නම් ඒක හරි গুপ্ত දෙයක් කියන අදහසෙන් මිදිලා මේක අපේ එදිනෙදා ජීවිතේට අපේම හිතෙක්ක වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික මෙවලම් කට්ටලයක් කියලා තේරුම් ගන්න එක. ඕ ඕ ඒ වගේම මේ සම්පූර්ණ විග්‍රහයේම හරය විදිහට මූලාශ්‍රවල ඉස්මතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරිම බලවත් අදහසක්. පබස්සර මිදං භික්ඛවේ චිත්තං. ඒ කියන්නේ භික්ෂූනි මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි, දීප්තිමත්. ඒත් පිටතින් එන කෙලෙස් නිසා තමයි අර දීප්තිය වැහිලා යන්නේ. හරියට මඩ ගොඩක හංගලා තිබුණු රත්තරන් භාජනයක් වගේ. ඒකේ වටිනාකම දිස්ණය නැති වෙලා නෙවෙයි, මඩ තට්ටුවකින් වැහිලා විතරයි තියන්නේ. ඉතින් මේ භාවනා ක්‍රමය කියන්නේ අර මඩ තට්ටුව හිමින් සෝදලා අයින් කරලා ඇතුලේ තියෙන නියම වටිනාකම මතු කරගන්න කරන පිරිසිදු කිරීමක්. ඒක නියම ආරම්භයක්. එතකොට අද අපි කතා කරන්නේ හැමදේම සම්බන්ධ වෙන්නේ අර මඩෙන් වැහුණු රත්තරන් භාජනය පිරිසිදු කරගන්න ක්‍රමවේදයට. හරි. එහෙනම් මේ පිරිසිදු කිරීමේ වැඩේට අතගහන්න කලින් අපිට මොනවද අවශ්‍ය මෙවලම්? මූලාශ්‍රවල මේකට අත්‍යවශ්‍යයි කියලා කියන ගුණාංග තුනක් ගැන පැහැදිලිවම කියනව නේද? ආතාපි, සම්පජාන, සතිමා. අපි එතනින් පටන් ගමු. මොකක්ද මේ ආතාපි කියන්නේ? ආතාපි කියන්නේ වීරයට. ඒ කියන්නේ කෙලස් තවන දවන වීරය. හැබැයි මේක මේක නිකම්ම උත්සාහය නෙවෙයි මූලාශ්‍රයේ තියෙන උපමාව හරිම අපූරුයි. ඒක හරියට අර සඳට රොකට්ටුවක් යවනවා වගේ වැඩක්. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා අභ්‍යවකාශයට යන්න නම් රොකට්ටුවට මුලින්ම දැවැන්ත ශක්තියක් අවශ්‍ය වෙනවා. ආ ඒකත් මුළු ඉන්ධන වලින් වැඩිම ප්‍රමාණයක් දහනය වෙන්නේ ഒരു මුල් මිනිත්තු කීපෙදී නේද? පොළොවෙන් උඩට එසවෙන්න ඒ ගුරුත්වාකර්ෂණ සීමාව පැනගන්නකම් ඒ සීමාව පැනනට පස්සේ ඉතින් අභ්‍යවකාශයේ පාවෙලා යන්නේ ඉච්ච ලෝක ශක්තියක් ඕනේ. ඉතින් භාවනාවත් ඒ වගේද? හරියටම අපේ හිතේ තියෙන නිවරණ, ඒ කියන්නේ කම්මැලිකම, අලසකම, සැකය වගේ දේවල්. අන්න ඒක තමයි අර පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය වගේ. ඒක අපිව පහළටම ඇදලා තියාගන්න හදනවා. ඉතින් භාවනාව පටන් ගන්න කෙනා අර රොකට්ටුව වගේ දැවන්ත වීරියකින් ආතාපි ගුණයෙන් ඒ නිවරණ බලය පරාජය කරලා උඩට එන්න ඕන. මූලාශ්‍රවල කියනවා. කම්මැලි පුද්ගලයා හැමදාම කරන්නේ පොඩ්ඩක් උඩට එනවා, ආයෙත් බිම වැටෙනවා. පහුදා ආයෙත් මුලේදම් පටන් ගන්නවා. එයා හැමදාම අර ඉන්ද්‍ර නාස්ති කරනව විතරයි කවදාවත් ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම අර අමාරුම හරියක ඔට්ටු වෙනවා. හැබැයි වීරියවන්ත කෙනා එකපාරක් හරියම උත්සාහයක් දාලා අර සීමාව පැනගත්තොත් එයාට ආයේ හැමදාම මුලින්දම් පටන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගමන ඊට පස්සේ ගොඩක් පහසුයි. ඒක තමයි ආතාපි වල තියෙන වැදගත්කම. ඔව් ඒ සීමාව පැන්නට පස්සේ එයා වැටෙන්නේ තණ්හාමාන දිට්ටි කියන ආකර්ෂණ බලයෙන් තොර නිදහස් අභ්‍යවකාශයකට. එතනින් ගමනට ලොකු බලයක් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ආතාපි කියන රොකට් බලෙන් ගුවන්ගත වුණා කියමු. හැබැයි නිකම්ම බලේ තිබිලා මදි නේද? ඒ රොකට්ටුවට නිවැරදි දිශානත්වයක්, පාලන පද්ධතියක් තියෙන්නත් ඕනේ. නැත්තම් ඉතින් ඒක නිකම්ම අහසේ පිස්සුවෙන් වගේන මිසයිලයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ සම්පජඤ්ඤ කියන දෙවෙනි ගුණාංගය වැදගත් වෙන්න ඇති එතනට වෙන්න ඇති. ඊටාම නිවැරදි. සම්පජඤ්ඤ කියන්නේ නුවණින් දැනගැනීමට. ඒක තමයි අපේ පාලන පද්ධතිය. මූලාශ්‍රයේ මේක පැහැදිලි කරන්නේ හිතට එන හැම අදහසකටම හැම වේදනාවකටම හැම ශබ්දයකටම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතුව මොහොතක් ඉඳලා නුවණින් විමසලා බලන එක. හරියට අර කේන්ති ගියාම 10ට ගණන් කරනවා වගේ ඒ මොහොතේදී තමන්ගෙන්ම ප්‍රශ්න දෙකක් අහන්න කියනවා. මේ කරන්න යනදී මට සුදුසුද? සප්පායද? මේකෙන් අර්ථයක් තියනවද? සාර්ථකද කියලා. ආ ඒක ප්‍රායෝගිකව හිතුවොත් භාවනා කරද්දී කකුල රිදෙන්න පටන් ගන්නවා. ෂණිකාවේගය තමයි ඉරියව්ව වෙනස් කරන එක. හැබැයි සම්පජඤ්‍ය තියර කෙනා එහෙම කරන්නේ නැහැ. එයා මොහොතක් බලනවා. මම දැන් මේ ඉරියව්ව වෙනස් කරන එක මගේ භාවනාවට සුදුසුද? මේකෙන් මට ලැබෙන අර්ථය මොකක්ද? මම කම්මැලිකමටද මේක කරන්නේ කියලා තමන්ගෙම ප්‍රශ්න කරනවා. හරියටම. ඒ නුවණක් අර පෙරහන පාවිච්චි කරන්න පුරුදු වුණාම මුලදී පැයක්වත් එක දිගට ඉන්න බැරි වුණු කෙනාට දවසට පැය ගාණක් වුණත් භාවනා කරන්න පුළුවන් වෙනවා කියලා මුලාශ්‍රේ කියනවා. මොකද එයා හිතට එන හැම අතුරු යෝජනාවකටම හැම බාධාවකටම වහලෙක් වගේ අවනත වෙන්නේ නැහැ. එයා තීරණ ගැනීමේ පාලනය තමන් අතට ගන්නවා. මේක මේක භාවනාවට විතරක් නෙවෙයි. ජීවිතේ හැම තීරණයකටම අදාළයි. එහෙනම් අපිට බලය තියෙනවා ආතාපි, අපිට පාලන පද්ධතියේ තියෙනවා සම්පජඤ්‍ය. දැන් මේ ගමන පුරාවටම අපිව නියම මාර්ගයේ තියාගන්න අවදීන් තියන්න මොකක්ද ඕන? මම හිතන්නේ තුන්වැනි සහ වැදගත්ම අංගය වෙච්ච සතිමා. හෙවත් සිහිය එන්නේ එතනට. මූලාශ්‍රයේ මේකටත් හරිම ලස්සන උපමාවක් තියෙනවා නේද? අර සද්දන්ත කුලයේ ඇතාගෙන. ඔව්. සද්දන්ත ඇතා තමන්ගේ හොඬවෙල ගැන කොයිතරම් සැලකිලිමත්ද කියනවනම් ඒක කවදාවත් බිම වදින්න පෑගින්න දෙන්නේ නෑලු. නිදා ගන්නකොටත් කඳක් උඩින් තියාගෙන තමයි නිදාගන්නේ. මොකද ඇතා දන්නවා තමන්ගේ ජීවිතය බලය වටිනාකම රැඳිලා තියෙන්නේ හොඬවෙල මත කියලා. ඒක නැති වුණොත් තමන් ඉවරයි කියලා දන්නවා. ආ එතකොට භාවනා කරන කෙනාට යෝගාවචරයට සිහිය කියන්නේ අර ඇතාට හොඬ වෙල වගේ. ඒක තමයි එයාගේ වටිනාම වස්තුව. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒකෙන් තමයි අර මුලින් කතා කරපු ප්‍රබාස්වරසිත අර රත්තරම් වාජනය ආරක්ෂා වෙන්නේ. ඒත් මෙතන හැරිම පුදුම සහගත දෙයක් තියෙනවා. සිහියේ නියම බලය. ඒ කියන්නේ සති බලය පේන්නේ සිහිය තියෙන වෙලාවටත් වඩා සිහිය බිඳුණු වෙලාවටයි කියලා මුලශ්‍රේ කියනවා. ඒ කියන්නේ සිහිය ගිලිහුණා කියලා දැනගත්තු ගමන් ඒක ගැන කම්පා නොවි, කලබල නොවි ආයමත් සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව. ඒක හරිම පුදුම අදහසක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ හිත විසිරෙන එක වැරද්දක්, අසාර්ථක වීමක් කියලා. ඒත් මෙතන කියවෙන්නේ ඒක ශක්තිමත් වෙන්න අවස්ථාවක් කියලාද. ඒ කියන්නේ හිත විසිරෙන හැම වාරයකම ඒක අඳුනගෙන ආයමත් අරමුණට ගේනකොට අපි කරන්නේ වරදක් නිවැරදි කරනවා විතරක් නෙවෙයි මානසික මස්පිණ්ඩු ශක්තිමත් කරගන්නවා වගේ වැඩක්. හරියටම වැටෙන්න වැටෙන්න නැගිටින ළමයෙක් ශක්තිමත් වෙනවා වගේ සිහිය බින්දන හැම වාරයකදීම ඒක තවත් ශක්තිමත් වෙනවා. මොකද එයා ඉගෙන ගන්නවා මෙන්න මේ හේතුව නිසා තමයි මගේ සිහිය කැඩුනේ ඊළඟ පාර මම පරිස්සම් වෙන්න ඕනේ කියලා. ටික කාලයක් යද්දී ඒ සිහිය කියන එක රණශූරෙක්ගේ ඉනේ හැම විටම එල්ලිලා කියන කඩුව වගේ ඕනෑම මොහොතක පාවිච්චි කරන්න සූදානම් ආයුධයක් බවට පත්වෙනවා. නියමයි. එහෙනම් අපේ මෙවලම් කට්ටලේ සම්පූර්ණයි. ආතාපි කියන බලය, සම්පජාන්‍ය කියන නුවණ, සතිමා කියන සිහිය. දැන් අපි බලමු මේ මෙවලම් පාවිච්චි කරලා භාවනා ක්‍රියාවලිය පටන් ගන්නෙ කොහොමද කියලා. අපිට ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් ගොඩක් තියෙද්දි මූලාශ්‍රවල කියන්නේ ඇයි කායනුපස්සනාවෙන්. ඒ කියන්නේ කය අරමුණු කිරීමෙන් පටන් ගන්න කියලා. ඒකට හේතුව තමයි ආරම්භකයකට අනිත් හැම අරමුණකටම වඩා කයේ ඇතිවෙන සංවේදනා ගොඩක් පැහැදිලි, ගොඩක් ප්‍රකටයි. ඇහෙන ශබ්දයක්, හිතට එන සිතුවිල්ලක් වගේ දේවල් හරිම සූක්ෂමයි. ඒ වගේ හිත පිහිටුවා ගන්න අමාරුයි. එත් හුස්ම ගැනීම, බඩ පිම්බීම, හැකිලිම වගේ දේවල් හැමෝටම ලේසියෙන් දැනෙනවා. ඒක හරියට වාහනයක් පදින්න ඉගෙන ගන්නකොට රේඩියෝ එකේ සද්දේ හරි, AC එකේ හුලං පාර හරි ගැන හිතනවට වඩා සුක්කානමයි, පේදලුයි වගේ ප්‍රධාන දේවල් ගැන මුලින්ම අවධානය දෙනවා වගේ වැඩක්. මුලින්ම ලොකු පැහැදිලි අරමුණක හිත පිහිටුවා ගන්න පුරුදු වෙනවා. ඔව් ඒ උපමාවෙන් කියවෙන්නේ විපස්සනා යෝගියා කියන්නේ හරියට ඔළුව ගිනිගත්ත මිනිස්සෙක් වගේ. එයාට පහුරක් හදා හදා ලෑලි හොය හොය ඉන්න වෙලාවක් නෑ. එයාට ඕන ඉක්මනටම ගඟෙන් එගොඩ වෙලා ඔළුවේ ගින්න නිවා ගන්න. ඉතින් යාව ආපු ගමම වතුරට පැනලා තමන්ගේ අත්පාවල වීරියෙන්ම පිහිනල එගොඩ වෙන්න හදනවා. ඒකට දැඩි උත්සාහයක් වීරියක් අවශ්‍යයි. හැබැයි සමතයෝගියා ඊට වඩා වෙනස්. එමෙ නේද? යා ටිකක් වෙලාව අරගෙන ලී කොටන් ටිකක් එකතු කරලා පහුරක් වගේ දෙයක් හදාගෙන ඒ මත නැගලා ආරක්ෂිතව සුවසේ ඒකට වෙන උත්සාහ කරනවා. ඉතින් දෙන්නගෙන්ම අරමුණ ගඟෙන් ඒකට වෙන එක. හැබැයි ක්‍රමවේද දෙකක්. එකක් වේගවත් හැබැයි අවදානම් සහ වේස කරයි. අනෙක ටිකක් පමා වෙනවා. හැබැයි ආරක්ෂිතයි සුවපහසුයි. හරියටම. මේ ක්‍රම දෙකෙන් එකක් හරි එකක් වැරදි කියලා දෙයක් නෑ. ඒක තමන්ගේ ස්වභාවයට, අවශ්‍යතාවයට ගැළපෙන ක්‍රමය තෝරා ගැනීමක් විතරයි. පිට මුණ ගැහෙන්නේ මොනවද? මූලාශ්‍රවල කියනවා වේදනා. ඒ කියන්නේ විඳීම් වර්ග තුනක් ගැන. මේක හරියට ගමනේදී හමු වෙන විවිධ භූමි භාග වගේ වෙන්නේ නැටි මුලින්ම හම් වෙන්නේ දුක් වේදනා කියන කටුක ප්‍රදේශයේද. ඔව්. මුලින්ම ප්‍රකට වෙන්නේ දුක් වේදනා. ඒ කියන්නේ කයේ ඇතිවෙන වේදනා, කැක්කුම්, හිරිවැටීම් වගේ දේවල්. හැමෝම මුලින්ම මුහුණ දෙන අභියෝගය ඒක. නමුත් අර ආතාපි කියන වීරියත්, සම්පජඤ්ඤය කියන නුවණත් එක්ක ඒ අධියර පහු කරද්දී හරිම පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා. සුඛ වේදනාවක්. ඒ කියන්නේ සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක අපි දන්න ලෞකික සැපයක් නෙවෙයි නේද? හොඳ කෑමක් කාලා ලස්සන සින්දුවක් අහලා ලබන සැපයක් නෙවෙයි. මූලාශ්‍රයේ මේකට කියනවා නෙක්ඛම්ම සිත සුඛය කියලා. ඒ කියන්නේ කිසිම බාහිර දෙයක් නැතුව S2 පියාගෙන එක තැනක ඉන්නකොට හිතේ ඇතුලින්ම මතුවෙන निराமிස සතුටක්. ඒක හරිම බලවත් අත්දැකීමක්. ඒත් නියම අභියෝගය. භාවනා ගමනේ තියෙන භයානකම උගුර එන්නේ ඊට පස්සේ. ඒ තමයි අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ දුකත් නැති, සැපත් නැති, මදහත් උදාසීන ස්වභාවය. ඇයි? ඇයි ඒක උගලක් වෙන්නේ? දුකකුත් නැත්නම් සැපකුත් නැත්නම් ඒක හොඳ තත්ත්වයක් නේද? මූලශ්‍රේ තින උපමාව හරිම වැඩගත්. දඩයක්කාරයෙක් මුවෙක් පස්සේ පන්නගෙන යද්දී එකපාරටම ගල්තලාවකට ආවම මුවාගේ කුරපාරවල් පේන්නේ නැතු යනවා. එතකොට දඩයල්කාරය අතරමං වෙනවා. මේකත් ඒ වගේද? හරියටම. අර දුක සහ සැප කියන පැහැදිලි අරමුණු නැති වුනාම හිතට අල්ලගන්න දෙයක් නැති යනවා. එතකොට හිත හරිම ලේසියෙන් නිින්දට වැටෙනවා. නැත්තම් වෙන වෙන දේවල් ගැන හිතන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි අර මුලින් කතා කරපු ගුණාංග උපරිමයෙන්ම අවශ්‍ය වෙන්නේ. හරියට පිදුරු ගොඩක නැතිවිනු ඉදිකට්ටක් හොයනවා වගේ ඊටාම සූක්ෂමව මහත් වීරයෙකුම් නැවත Tamanගේ අරමුණ හොයා ගන්න ඕන. බොහෝ යෝගීන් හිර වෙන්නේ මේ උදාසීන අවස්ථාවේදී. මේක තවත් සියුම් තැනකට යනවා. භාවනාව දියුණු වෙද්දී අපි අරමුණු කරන දේත් වෙනස් වෙනා වගේ දෙයක් වෙනව නේද? ඒ කියන්නේ පිම්බීම, හැකිලිම කියලා අපි පාවිච්චි කරන වචන, ඒ කියන්නේ සම්මුතිය නැත්තම් ප්‍රඥප්තිය ටිකෙන් ටික අතුරුදන් වෙලා ඒක ඇතුලේ තියෙන නියම ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තද ගතිය, කම්පන ගතිය වගේ ධාතු ස්වභාවයන් පරමාර්ථය මතුවෙනවා එතකොට. එතකොට මොකද කරන්නේ? අලුතින් මතුවුණු මේ පරමාර්ථය පස්සේ යන්න ඕනේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මූලාශ්‍රය උපදේශය හරිම පැහැදිලියි. නෑ, ඒ අලුත් අරමුණ පස්සේ යන්න එක්රෙන් වෙන්න එපා කියලායි කියන්නේ. හැකිතාක් දුරට තමන්ගේ මූලික සම්මුති අරමුණේ ඒ කියන්නේ පිම්බීම හැකිලිම කියන අරමුණේම රැඳී සිටීමෙන් නීවරණ වලින් ඒ කියන්නේ හිතේ බාධක වලින් විශාල ආරක්ෂාවක් ලැබෙනවා. ධාතු මනසිකාරයේ මතුණත් ඒක දිහා බලාගෙන ඉන්නේ නැතුව ඒක දැක්ක කියලා දැනගෙන ආයමත් Tamange මුල් ගෙදරට ඒ කියන්නේ මූලික අරමුණට මෙන්න ඕන. ඇයි ඒ ගැඹුරු සත්‍ය පෙනිපෙනී ඒක අතෑරලා සම්මුතියක රැඳෙන්න කියන්නේ හේතුව තමයි ක්ෂණික සනාධිය හේවත් මොහොතින් මොහොත ඇතිවෙන සමාධිය බලවත් කර ගැනීම. අපි මුලින්ම අත්තිවාරයේම ශක්තිමත් කරගන්න ඕනේ. අලුතෙන් එන හැම අරමුණක් පස්සෙම යන්න ගියොත් ඒ අත්විවරෙම දුර්වල වෙන්න පුළුවන්. මුලින්ම එක අරමුණක ස්ථාවරව ඉන්න පුරුදු වුණාම සමාධිය බලවත් වුණාම පස්සේ අනිත් සීලු දේ નિરાයාසයෙන්ම පැහැදිලි වෙනවා. එහෙනම් මේ මුළු විමසුමම එකට එකතු කරොත් අපිට පේනවා සතිපට්ඨානය කියන්නේ නිකල්ම වචන ටිකක් මතුරෙන එකක් නෙවෙයි කියලා. ඒක හරියට අභ්‍යන්තර ගවේෂණයක්. අපි මුලින්ම ආතාපි සම්පජඤ්ඤ සතිමා කියන මෙවලම් ටික සූදානම් කරගන්නවා. ඊට පස්සේ කය කියන පැහැදිලි ආරම්භක ස්ථාඩයෙන් ගමන පටන් අරගෙන දුක, සැප සහ උදාසීනත්වය කියන විවිධ භූමිභාග හරහා හිතේ සියුම් ස්වභාවයන් මුණගැහෙමින් ඉදිරියට යන ගමනක්. හරියටම අපි ආයමතර මුල් උපමාවට ගියොත් අපි හැමෝම ළඟ මඩෙන් වැහුණු රත්තරන් භාජනයක් තියෙනවා. ඒ තමයි අපි ප්‍රභාස්වර සිත. අපි ජීවිත කාලේ පුරාම කරන්නේ පිටතින් රත්තරන් හොයන එක. ඒත් මේ ධර්මයෙන් කියන්නේ පිටින් හොයන දෙයක් නෑ ඔයාලඟ දැනටමත් තියෙන වස්තුව පිරිසිදු කරගන්න, ඒකේ නියම වටිනාකම මතු කරගන්න කියලා. අද අපි කතා කරපු හැම දෙයක්ම ඒ පිරිසිදු කිරීමට අවශ්‍ය කරන උපදෙස් මාලාවක්. එහෙනම් අපි මේ කතාව අවසන් කරන්න කලින් ගැඹුරින් හිතන දේක් ඉතුරු කරමු. අපි සිත ස්වභාවයෙන්ම ඊතරම් දීප්තිමත් පිරිසිදු දෙයක් නම් අපි ජීවිත කාලේ පුරා මේ දීප්තිය වහගන්න දේවල්, ඒ කියන්නේ මඩ තට්ටු එකතු කරන්නේ ඇයි? ඊටත් වඩා වැදගත් ප්‍රශ්නය. ඒ එකතු කරගත් දේවල් අයින් කරනවා වෙනුවට පිටතින් සැනසීමක් පිරිසුදු බවක් හොයන්නේයි. සමහර විට ඇත්තම ගමන තියෙන්නේ අලුතින් යමක් ලබා ගැනීම නෙවෙයි අපි දැනටමත් එකතු කරගෙන තියෙන අනවශ්‍ය දේවල් ටික අත්හැරීමේ වෙන්න පුළුවන්ද අද අපි බලමු මහා සතිපට්ඨාන සූත්‍රය ගැන විග්‍රහ කරන මේ දේශනා පෙළ විශේෂයෙන්ම මේ ගැඹුරු ඉගැන්වීම් නූතන කාර්යබහුල ගිහි ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන එක නේද? ඔව් මට හිතෙන විදිහට මූලික ඉගැන්වීම් ඓතිහාසිකව උසස් යෝගාවචරයන්ට සීමා වුණා වගේ දැනුණට යගේ හරය අදටත් හොඳටම ගැලපෙනවා. හැබැයි එතන පොඩි පරතරයක් තියෙනවා. මොකද්ද? මූලාශ්‍රයේම කියනෝනේ මේ සූත්‍රය කාලයක් තිස්සේ සැලකුනේ ආරක්ෂක පිරිතක් ටිකක් গুপ্ত දෙයක් විදිහට කියලා. හ්ම්. ඊටත් වඩා භික්ඛවේ කියලා භික්ෂූන් වහන්සේලාට කතා කරන නිසා කාර්යබහුල ගිහියෙකුට නිකම් හිටෙන්න පුළුවන්. ආ මේක මට අදාළ නෑ. මේක පැවිදි අයට විතරයි කියලා. ඒක ඇත්ත. ඒ මානසික බාධකයේ තියෙන ඔබ දේශනා මාලාවේදී ඒක හිම නෙවෙයි කියලා පැහැදිලි කළත් ඒ පරතරය තවත් අඩු කරන්න පුළුවන් වගේ. ඔව්. ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනේය කිව්වම ඒක භාමනා කුටියකට ආර් ආරාණ්‍යයකට සීමා වුණු දෙයක් වගේ තමයි ගොඩක් අයට ඇහෙන්නේ. හරියටම. ඒත් ඇත්තටම මට නම් හිතෙන්නේ මගේ LinkedIn feed එක scroll කරගෙන යනකොට අර කෙනාට ප්‍රොමෝෂන් එකක් ලැබුණම ඔව් මේ කෙනා අලුත් බිස්නස් එකක් පටන් ගත්තම හිතේ කොනක ඇති වෙන අර පොඩි ඉරිසියාව අසහනය අන්න ඒක තමයි අවිජ්ජාදෝමනස්ස කියන්නේ. හරියටම අන්න ඒක තමයි මම කියන්න හැදුවේ. ඒක LinkedIn එකේ ඉරිසියාව වෙන්න පුරුවන් නැත්නම් Instagram බදලා අනිත් අයගේ සංචාර දිහා බදලා ඇති වෙන අර අනේ මගේ ජීවිතේ විතරක් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන හැඟීම. ඒකත් දෝමනස්සයක් තමයි. ඔව්. අපි ඒ pāli වචන නූතන ජීවිතයේ මේ එදිනදා අත්දැකීම් වලට කෙලින්ම සම්බන්ධ කළොත් නේද ශ්‍රාවකයාට ඒක අල්ලගන්න ලීසි වෙන්නේ. එතකොට ඉගැන්වීම ව්‍යුක්ත දෙයක් නොවි තමම්ගෙම අත්දැකීමක් බවට පත්වනා. ඒ කියන්නේ අපිට පුරුවන් මේක පැවිදි ජීවිතේ කොට සීමා වුණු රාමුවකින් එළියට අරගෙන නූතන ජීවිතයේ ආතතිය තරංගකාරීත්වය වගේ දේවල් කළමනා කරගන්න අවශ්‍ය ආ විශ්වීය මානසික මෙවලම් කට්ටලයක් විදිහට ඉදිරිපත් කරන්න. ඔව්. ඒ වගේම තමයි අර සම්පජන්‍යය කියන කාරණය. මූලාශ්‍රයම කියනවනේ ඒක රටක් පාලනය කරන කෙනාට වගේම එදිනෙදා සුළු දෙයටත් අදාළයි කියලා. ඔව් ඒකේ සඳහන් වෙනවා. අපි ඒක තවත් ප්‍රායෝගික තලයකට ගෙමුකෝ. හිතන්න වැඩගත් Zoom මීටින් එකකදී කවුරුවරි ඔබේ අදහසකට විරුද්ධ වෙනවා. හරි. ඒ වෙලාවේ ෂණිකව රියැක්ට් කරලා වාදයකට පැටලෙන්නේ නැතුව මොහොතක් නතර වෙලා තමන්ගේ හිතේ ඇතිවෙන කේන්තිය නැත්තම් ආරක්ෂා වෙන්න ඕන කියන හැඟීම නිරීක්ෂණය කරන එක. අන්න ඒක තමයි ප්‍රායෝගික සම්පජන්‍ය. ඒක හොඳ උදාහරණයක්. ඒ කියන්නේ හදිසි ඊමේල් එකකට උත්තර දෙන්න කලින් ඔව් දරුවෙකුට අවවාද කරන්න කලින් එහෙමත් නැත්නම් කේන්තියෙන් ඉන්නකොට WhatsApp මැසේජ් එකක් යවන්න කලින් මොහොතක් නතර වෙලා මම මේ කරන්න යන දේ ප්‍රතිවිපාක මොනවද කියලා හිතන එක. මේක මේ මොහොතේ සුදුසුම දේද කියලා සලකා බලන එක. එතකොට සම්පජන්ණය කියන්නේ ඉහළ මානසික තත්වයක් වෙනුවට එදිනදා ජීවිතේ ගැටුමාම කරගන්න වඩා හොඳ තීරණ ගන්න උදව් වෙන ප්‍රායෝගික මෙවලමක් වෙලා. ඒ වගේ එදිනෙදා මොහොතකදී නුවණින් කටයුතු කරන්නත් අපිට යම් ශක්තියක් උත්සාහයක් අවශ්‍ය වෙනව නේද? ඔව් ඇත්තම. අන්න ඒක තමයි වීරිය කියන කාරණේක අපිව අරගෙන යන්නේ. හැබැයි මූලාශ්‍රයේ ඒ ගැන දීලා තියෙන උපමා නම් නූතන ගිහි ශ්‍රාවකයෙක් අධෛර්යමත් කරන්නත් ඉඩ තියෙනවා නේද? වීරිය ගැන ඉදිරිපත් කරන බලවත් උපමා නවීන ගිහි ශ්‍රාවකයෙකු අධෛර්යමත් කිරීමට ඉඩ ඇති නිසා ඒ සංකල්පය ඔවුන්ගේ ජීවන රටාවට ගලපා ගන්න ආකාරය පැහැදිලි කරන්න වෙනවා. මම හිතන්නේ ඔබ කතා කරන්නේ අර දතට දත තබා තද කරගෙන වගේ. ඔව්. ඒක එකක්. අනිත් එක තමයි අර රොකට්ටුවේ උපමාව. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න තමන්ගේ ඉන්ධන වලින් 80ක්ම දහනය කරන රොකට්ටුව ඔව් ඒ උපමාවල බලවත්කමක් තියෙනවා මේක සුළුවෙන් තකන්න ඕන දෙයක් නෙවෙයි යම්කිසි අදිෂ්ඨානයක් අවශ්‍යයි කියන එක එකෙන් කියවෙනවා ඒක ඇත්ත ඉලක්කේ බැරෑරුම්කම එකෙන් හොඳටම පැහැදිලි වෙනවා නමුත් ප්‍රශ්න තියෙන්නේ මෙතනයි රැකියාවක් පවුලක් හෝම් ලෝන් එකක් දරුවන්ගේ අධ්‍යාපනය මේ වගේ අනේක විද වගකීම් එක්ක ජීවත් වෙන ගිහියෙකුට මේක ඇහුණාම එයාට හිතෙන්න පරිවාන් මට මේ වගේ දැවැන්ත කැපකිරීමක් කරඟ බෑ කියලා හරියටම මගේ ළඟ ඒ තරම් ඉන්ධන නැහැ කියලා හිතෙන්න පුරුවන්. එතකොට වෙන්නේ ඒ දැවැන්ත ඉලක්කය දැකලා මුළු අභ්‍යාසයම පටන් ගන්නත් කලින් අත්හැරලා දාන එක. ඒක ලොකු අවදානමක්. මට තේරෙනවා ඉලක්කය හොඳ වුණත් ඒකට යන පාර ගැන කියන විදිහ ප්‍රායෝගික නැති වුණොත් මිනිස්සු අතරමං වෙනවා. එහෙමනම් අපි වීරය කියන එක නැවත අර්ථ දක්වන්න ඕන. ඒක එකපාරට සිදු කරන දැවැන්ත පිපිරීමක් වගේ නෙමෙයි. ගිහි ජීවිතයේ සීමාවන් ඇතුලේ ස්ථාවරව සහ තිරසාරව පවත්වාගෙන යන ශක්තියක් විදිහට. හරියටම. අපි අර රොකට් උපමාවම පාවිච්චි කරමු. හැබැයි වෙනස් විදිහට. හරි. ගිහි ජීවිතයේ ගුරුත්වාකර්ෂණය, ඒ කියන්නේ ඩෙඩ්ලයින්ස්, පවුලේ වගකීම්, සමාජ සම්බන්ධතා පැවිදි ජීවිතයකට වඩා ගොඩක් වැඩි කියලා අපි මුලින්ම පිළිගන්න ඕන. ඒක ඇත්ත. ඒ නිසා ගුවන්ගත වීම එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒ වෙනුවට දිනපතා කරන විනාඩි 10ක භාවනාවක්. උදේ තේයක බොනකොට හිත යොමු කරන එක. එහෙමත් නැත්නම් රැට නිින්දට යන්න කලින් දවසේ සිදුවීම් ගැන විනාඩි 2ක් මිනී කරන එක වගේ කුඩා ස්ථාවර ජ්වලනයන් මාලාමක් විදියට වීරිය අර්ථ දක්වන්න පුළුවන්. ඒක හොඳ අදහසක්. එතකොට වැදගත් වෙන්නේ එකපාරට ඉහළටම යන එක නෙවෙයි දිනපතාම පොඩි හරි උත්සාහයකින් අර ගුරුත්වාකර්ෂණයට එරෙහිව සටන් කරන එක. ඔව් අද දවසේ මම විනාඩි 5ක් හරි මගේ හිත එක්ක හිටියා කියන හැඟීම. ඒකෙන් ලොකු පීඩනයක් නිදහස් වෙනව නේද? ඔව්. ඒ වගේම අර කැම්මැලියා මෙරි මෙරි උපදින මිනිස්සෙක් වගේ ප්‍රකාශයක් සමහර විට ටිකක් සැර වැඩි වගේ දැනෙන්න පුළුවන්. ඒකෙන් ඇතිවෙන්නේ වරදකාරී හැඟීමක්. ඒක ඇත්ත. ඒ වෙනුවට අපිට ඒක අද විනාඩි 5ක් පුහුණු වෙන්න බැරි නම් හෙට විනාඩි 10ක් පුහුණු වෙන්න එක ඊටත් වඩා අමාරු වේවා. ඒ නිසා අපි අද මේ පුංචි පියවර තියමු වගේ. වඩා දිගන්වන්න සුළු ප්‍රායෝගික උපදෙසක් බවට පත් කරන්න පුළුවන්. ඔව්, වීර්යය කියන එක මැරතන් එකක් දුවනවා වගේ නෙවෙයි, ඒක හැමදාම උදේට පොඩි ඇවිදීමක් කරනවා වගේ දෙයක්. ඉලක්කය වෙන්න ඕනේ ශ්‍රාවකයාව වෙහෙසටපත් කරන එක නෙවෙයි ස්ථාවර පුරුද්දක් ගොඩනගා ගන්න උදව් කරන එක. එතකොට වීරය කියන එක බරක් නොවි දිනපතා කළ හැකි ජීවිතයට ශක්තියක් ගේන දෙයක් බවට පත්වෙනවා. හ්ම් මේ විදිහට ස්ථාවර උත්සාහයකින් ඒ කියන්නේ වීරියෙන් කටයුතු කරනකොට හිතේ තියෙන අවුල් සහගත බව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක අපිව ඊළඟ වැදගත් කාරණයට අරගෙන යනවා. ඒ තමයි හිතේ ස්වභාවය. ප්‍රභාස්වර සිත පිළිබඳ සංකල්පය. ප්‍රභාස්වර සිත පිළිබඳ ගැඹුරු දාර්ශනික සංකල්පය එදිනෙදා මානසික පීඩණයෙන් පෙළෙන ගිහි ශ්‍රාවකියෙකුට ප්‍රායෝගික සහ ක්ෂණිකව භාවිතා කළ හැකි මානසික මෙවලමක් ලෙස නැවත ස්ථානගත කරන්න පුරුවන්. දේශනාවේදී ඔබ කියනවා සිත ස්වභාවයෙන්ම පිරිසිදුයි, දීප්තිමත්. ඒක කිලිටි වෙන්නේ පිටතිනෙන කෙලෙස් නිසා කියලා. ඔව්. මේක ඊටම ගැඹුරු, බලවත්, නිදහස්දයි අදහසක්. නමුත් නූතන ශ්‍රාවකයෙකුට මේක ටිකක් වියුක්තයි, තමන්ගෙන් දුරස් දෙයක් වගේ දැනෙන්න පුළුවන් නේද? ඒක වෙන්න පුළුවන් කෙනෙක් මෙහෙම හිතන්න ඉඩ තියෙනවා ඒක හොඳ අදහසක් තමයි. නමුත් මේ දැන් මගේ හිත අවුල් ජාලාවක් වෙලා. හෙඩ තියෙන ප්‍රසන්ටේෂන් එක ගැන, ගෙවන්න තියෙන බිල්පත් ගැන, තියෙන කනසල්ලෙන් හිත පිරීලා. මේ වගේ වෙලාවක මගේ හිත ස්වභාවයෙන් පිරිසිදුයි කියන එකෙන් මට මොකද තියෙන ප්‍රයෝජනය? ඕ, ඒක ඊටාම වළංගු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි උත්තර දෙන්න ඕන. එමනා අපි මේ දාර්ශනික සංකල්පය ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක තාක්ෂණයක් බවට පරිවර්තනය කරන්න ඕන. හ්ම් මෙතනදී අරමුණ වෙන්න ඕන කවදාහරි දවසක ළඟා කරගන්න ඕන දුරස්ත පාරිශුද්ධත්වයක් ගැන හිතන එක නෙවෙයි. ඒ වෙනුවට Tamange මේ අවුල් සහගත එදිනෙදා ජීවිතය තුළම දැනටමත් තියෙන පැහැදිලි සංසුන් පුංචිම පුංචි මොහොතවල් හඳුනා ගන්න එක. ඒක කොහොමද අපි ප්‍රායෝගිකව කරන්නේ? අර මූලාශ්‍රයේ එන රන්තලියේ කුණු කියන උපමාවම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ශ්‍රාවකයාගේ කාර්ය අලුතින් රන්තලියක් හදන එකක නෙවෙයි Taman ළඟ දැනටමත් තියෙන ස්වභාවයෙන්ම දීප්තිමත් ඒ රැන්තලියේ තැවරිලා තියෙන කුණු ස්වල්පයක් පිස්ස දමනයක විතරයි කියලා පැහැදිලි කළොත් ඒකෙන් ලොකු බරක් හිතින් නිදහස් වෙනවා මම අලුතෙන් දෙයක් හදන්න ඕන නෑ තියෙන දේ පිරිසිදු කරගන්න විතරයි තියෙන්නේ කියන හැඟීම එනවා ඔව් ඒ වගේම අපිට පුරුවන් මේ කුණු කියන දේ නූතන ජීවිතයේ ආතතිය කනස්සල්ල නොනවත් වයන සෝෂල් මීඩියා නොටිෆිකේෂන්ස් වගේ දේවල් කියලා අර්ථ දක්වන්න එතපර පිස්ස දැමීම කියන්නේ මොකද්ද ඒක පැය ගණන් කරන භාවනාවක් වෙන්නම ඕනේ නැහැ. ඒක ගැඹුරු හුස්ම කිහිපයක් ගැනීම. විනාඩියක් ඇස් වහගෙන නිහඬව ඉන්න එක. එහෙමත් නැත්නම් හිත යොමු කරලා තේ කෝප්පයක රස විඳින එක වගේ සරල ක්ෂණික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මට මතකයි පහෝගේ සතිය හරිම ආතතියෙන් හිටපු දවසක මම නිකමට වගේ කෝපි එකක් හදාගෙන ජනේලෙන් එළිය බලාගෙන විනාඩි දෙකක් හිටියා. වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. ඒ පොඩි මොහොතින් පස්සේ හිතට ලොකු සහනයක් දැනුණා. අන්න ඒක තමයි. සමහර විට අර රන්තලියේ කුණු ටිකක් පිහදානවා කියන්නේ ඒ වගේ සරල දෙයක් වෙන්න ඇති. ඔව් එතකොට ප්‍රභාස්වර සිත කියන ගැඹුරු සංකල්පය දවසක ඕනෑම පොඩි මොහොතකදී වුණත් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් ෂණිකව සහනයක් ගේන මෙවලමක් බවට පත්වෙනවා. තවත් උපමාවක් කිව්වොත් ප්‍රභාස්වර සිත කියන්නේ අහස වගේ. හ්ම් අපේ සිතිවිලි හැඟීම් කනස්සල්ල කියන්නේ වලාකුළු වගේ. වලාකුළු එනවා යනවා සමහර වෙලාවට මුළු අහසම වහගන්නවා. ඒත් වලාකුළු කියන්නේ අහස නෙවෙයි. වලාකුළු පිටිපස්සේ අහස හැම වෙටම නිල් පාටට පැහැදිලිව තියෙනවා. අපේ කාර්ය වලාකුළු නැතිකරන එක නෙවෙයි. වලාකුළු තියෙන බව පිළිගෙන ඒ අතරින් අහස දකින්න උත්සාහ කරන එක. ඒකෙන් මේ ඉගැන්වීම් හුදෙක් ධර්ම දේශනාවකට සීමා නොවි එදිනදා ජීවිතයේ මානසික සුවතාවය සඳහා භාවිතා කළ හැකි ප්‍රායෝගික මාර්ගෝපදේශයක් බවට පත්වනවා. එමනම් අද සාකච්ඡාවේ ප්‍රධාන කරුණු සාරාංශගත කළොත් පළමුව සතිපට්ඨාන ඉගෙන්වීම පැවිදි අයට පමණක් සීමා වූ ව්‍යුක්ත සංකල්ප ලෙස නොසලකා ලින්ක්ඩ්ඉන් එකේ ඇතිවන ඉරිසියාවේ සිට රැස්වීමකද ඇතිවන ආතතිය දක්වා නූතන ජීවිතයේ අභියෝග වනට සුජුම අදාළ කරගන්න ආකාරය අපි විමසා බැලුවා. දෙවනුව වීරය යන්න දරාගත නොහැකි දෙවන්ත කැප කිරීමක් ලෙස නොසලකා එය දිනපතා පවත්වාගත හැකි විනාඩි 5ක පුහුණුවක් වැනි කුඩා ස්ථාවර පුරුද්දක් ලෙස ගොඩනගා ගන්න ආකාරය ගැන අපි කතා කළා. අර රොකට්ටුවේ උපමාව ගිහි ජීවිතයේ ගුරුත්වාකර්ෂණයට ගැළපෙන ලෙස නැවත අර්ථකථනය කළා. තෙවනුව ප්‍රභාස්වර සිත පිළිබඳ ගැඹුරු සංකල්පය දාර්ශනික අදහසක් ලෙස පමණක් නොව කෝපිකෝපයක් රස විනීම වැනි සරල ක්‍රියාවකින් වුවද එදිනදා තිතින් සහනයක් ලබා ගැනීමට ක්ෂණිකව භාවිතා කළ හැකි ප්‍රායෝගික මානසික මෙවලමක් ලෙස යොදා ගන්න ආකාරය සාකච්ඡා කළා. මෙම අදහස් ඔබේ දේශනා මාලාවට එකතු කරගෙන එය තවදුරටත් ශක්තිමත් කර ඔබේ අත්දැකීම් සමග නැවතත් අපහ සම්බන්ධ වන්න කිය අපි ඔබට ආරාධනා කරනවා. අද අපි බලමු මහා සතිපට්ඨාන සූත්‍රය ගැන විග්‍රහ කරන මේ දේශනා පෙළ. විශේෂයෙන්ම මේ ගැඹුරු ඉගැන්වීම් නූතන කාර්යබහුල ගිහි ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන එක නේද? ඔව් මට හිතෙන විදිහට මූලික ඉගැන්වීම් ඓතිහාසිකව උසස් යෝගාවචරයන්ට සීමා වුණා වගේ දැනුණට යගේ හරය අදටත් හොඳටම ගැලපෙනවා. හැබැයි එතන පොඩි පරතරයක් තියෙනවා. මොකද්ද? මූලාශ්‍රයේම කියනෝනේ මේ සූත්‍රය කාලයක් තිස්සේ සැලකුනේ ආරක්ෂක පිරිතක් ටිකක් গুপ্ত දෙයක් විදිහට කියලා. හ්ම්. ඊටත් වඩා භික්ඛවේ කියලා භික්ෂූන් වහන්සේලාට කතා කරන නිසා කාර්යබහුල ගිහියෙකුට නිකම් හිටෙන්න පුළුවන්. ආ මේක මට අදාළ නෑ. මේක පැවිදි අයට විතරයි කියලා. ඒක ඇත්ත. ඒ මානසික බාධකයේ තියෙන ඔබ දේශනා මාලාවේදී ඒක එහෙම නෙවෙයි කියලා පැහැදිලි කළත් ඒ පරතරය තවත් අඩු කරන්න පුළුවන් වගේ. ඔව්. ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනේය කිව්වම ඒක භාමනා කුටියකට ආරාණ්‍යයකට සීමා වුණු දෙයක් වගේ තමයි ගොඩක් අයට ඇහෙන්නේ. හරියටම. ඒත් ඇත්තටම මට නම් හිතෙන්නේ මගේ LinkedIn feed එක scroll කරගෙන යනකොට අර කෙනාට ප්‍රොමෝෂන් එකක් ලැබුණම ඔව් මේ කෙනා අලුත් බිස්නස් එකක් පටන් ගත්තම හිතේ කොනක ඇති වෙන අර පොඩි ඉරිසියාව අසහනය අන්න ඒක තමයි අවිජ්ජාදෝමනස්ස කියන්නේ. හරියටම අන්න ඒක තමයි මම කියන්න හැදුවේ. ඒක LinkedIn එකේ ඉරිසියාව වෙන්න පුරුවන් නැත්නම් Instagram බදලා අනිත් අයගේ සංචාර දිහා බදලා ඇති වෙන අර අනේ මගේ ජීවිතේ විතරක් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන හැඟීම. ඒකත් දෝමනස්සයක් තමයි. ඔව්. අපි ඒ pāli වචන නූතන ජීවිතයේ මේ එදිනදා අත්දැකීම් වලට කෙලින්ම සම්බන්ධ කළොත් නේද ශ්‍රාවකයාට ඒක අල්ලගන්න ලීසි වෙන්නේ. එතකොට ඉගැන්වීම ව්‍යුක්ත දෙයක් නොවි තමම්ගෙම අත්දැකීමක් බවට පත්වනා. ඒ කියන්නේ අපිට පුරුවන් මේක පැවිදි ජීවිතේකට සීමා වුණු රාමුවකින් එළියට අරගෙන නූතන ජීවිතයේ ආතතිය තරංගකාරීත්වය වගේ දේවල් කළමනා කරගන්න අවශ්‍ය ආ විශ්වීය මානසික මෙවලම් කට්ටලයක් විදිහට ඉදිරිපත් කරන්න. ඔව්. ඒ වගේම තමයි අර සම්පජඤ්ඤය කියන කාරණය. මූලාශ්‍රයම කියනවනේ ඒක රටක් පාලනය කරන කෙනාට වගේම එදිනෙදා සුළු දෙයටත් අදාළයි කියලා. ඔව් ඒකේ සඳහන් වෙනවා. අපි ඒක තවත් ප්‍රායෝගික තලයකට ගෙමුකෝ. හිතන්න වැඩගත් Zoom මීටින් එකකදී කවුරුවරි ඔබේ අදහසකට විරුද්ධ වෙනවා. හරි. ඒ වෙලාවේ ෂණිකව රියැක්ට් කරලා වාදයකට පැටලෙන්නේ නැතුව මොහොතක් නතර වෙලා තමන්ගේ හිතේ ඇතිවෙන කේන්තිය නැත්තම් ආරක්ෂා වෙන්න ඕන කියන හැඟීම නිරීක්ෂණය කරන එක. අන්න ඒක තමයි ප්‍රායෝගික සම්පජන්‍ය. ඒක හොඳ උදාහරණයක්. ඒ කියන්නේ හදිසි ඊමේල් එකකට උත්තර දෙන්න කලින් ඔව් දරුවෙකුට අවවාද කරන්න කලින් එහෙමත් නැත්නම් කේන්තියෙන් ඉන්නකොට WhatsApp මැසේජ් එකක් යවන්න කලින් මොහොතක් නතර වෙලා මම මේ කරන්න යන දේ ප්‍රතිවිපාක මොනවද කියලා හිතන එක. මේක මේ මොහොතේ සුදුසුම දේද කියලා සලකා බලන එක. එතකොට සම්පජන්ණය කියන්නේ ඉහළ මානසික තත්වයක් වෙනුවට එදිනදා ජීවිතේ ගැටුමාම කරගන්න වඩා හොඳ තීරණ ගන්න උදව් වෙන ප්‍රායෝගික මෙවලමක් වෙලා. ඒ වගේ එදිනෙදා මොහොතකදී නුවණින් කටයුතු කරන්නත් අපිට යම් ශක්තියක් උත්සාහයක් අවශ්‍ය වෙනව නේද? ඕ ඇත්තම. අන්න ඒක තමයි වීරිය කියන කාරණේක අපිව අරගෙන යන්නේ. හැබැයි මූලාශ්‍රයේ ඒ ගැන දීලා තියෙන උපමා නම් නූතන ගිහි ශ්‍රාවකයෙක් අධෛර්යමත් කරන්නත් ඉඩ තියෙනවා නේද? වීරිය ගැන ඉදිරිපත් කරන බලවත් උපමා නවීන ගිහි ශ්‍රාවකයෙකු අධෛර්යමත් කිරීමට ඉඩ ඇති නිසා ඒ සංකල්පය ඔවුන්ගේ ජීවන රටාවට ගලපා ගන්න ආකාරය පැහැදිලි කරන්න වෙනවා. මම හිතන්නේ ඔබ කතා කරන්නේ අර දතට දත තබා තද කරගෙන වගේ. ඔව්. ඒක එකක්. අනිත් එක තමයි අර රොකට්ටුවේ උපමාව. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න තමන්ගේ ඉන්ධන වලින් 80ක්ම දහනය කරන රොකට්ටුව ඔව් ඒ උපමාවල බලවත්කමක් තියෙනවා මේක සුළුවෙන් තකන්න ඕන දෙයක් නෙවෙයි යම්කිසි අදිෂ්ඨානයක් අවශ්‍යයි කියන එක එකෙන් කියවෙනවා ඒක ඇත්ත ඉලක්කේ බැරෑරුම්කම එකෙන් හොඳටම පැහැදිලි වෙනවා නමුත් ප්‍රශ්න තියෙන්නේ මෙතනයි රැකියාවක් පවුලක් හෝම් ලෝන් එකක් දරුවන්ගේ අධ්‍යාපනය මේ වගේ අනේක විද වගකීම් එක්ක ජීවත් වෙන ගිහියෙකුට මේක ඇහුනම එයාට හිතෙන්න පරිවාන් මට මේ වගේ දැවැන්ත කැපකිරීමක් කරඟ බෑ කියලා හරියටම මගේ ළඟ ඒ තරම් ඉන්ධන නැහැ කියලා හිතෙන්න පුරුවන්. එතකොට වෙන්නේ ඒ දැවැන්ත ඉලක්කය දැකලා මුළු අභ්‍යාසයම පටන් ගන්නත් කලින් අත්හැරලා දාන එක. ඒක ලොකු අවදානමක්. මට තේරෙනවා ඉලක්කය හොඳ වුණත් ඒකට යන පාර ගැන කියන විදිහ ප්‍රායෝගික නැති වුණොත් මිනිස්සු අතරමං වෙනවා. එහෙමනම් අපි වීරය කියන එක නැවත අර්ථ දක්වන්න ඕන. ඒක එකපාරට සිදු කරන දැවැන්ත පිපිරීමක් වගේ නෙමෙයි. ගිහි ජීවිතයේ සීමාවන් ඇතුලේ ස්ථාවරව සහ තිරසාරව පවත්වාගෙන යන ශක්තියක් විදිහට. හරියටම. අපි අර රොකට් උපමාවම පාවිච්චි කරමු. හැබැයි වෙනස් විදිහට. හරි. ගිහි ජීවිතයේ ගුරුත්වාකර්ෂණය, ඒ කියන්නේ ඩෙඩ්ලයින්ස්, පවුලේ වගකීම්, සමාජ සම්බන්ධතා පැවිදි ජීවිතයකට වඩා ගොඩක් වැඩි කියලා අපි මුලින්ම පිළිගන්න ඕන. ඒක ඇත්ත. ඒ නිසා ගුවන්ගත වීම එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒ වෙනුවට දිනපතා කරන විනාඩි 10ක භාවනාවක්. උදේ තේයක බොනකොට හිත යොමු කරන එක. එහෙමත් නැත්නම් රැට නිින්දට යන්න කලින් දවසේ සිදුවීම් ගැන විනාඩි 2ක් මෙනෙහි කරන එක වගේ කුඩා ස්ථාවර ජවලනයන් මාලාමක් විදියට වීරිය අර්ථ දක්වන්න පුළුවන්. ඒක හොඳ අදහසක්. එතකොට වැදගත් වෙන්නේ එකපාරට ඉහළටම යන එක නෙවෙයි දිනපතාම පොඩි හරි උත්සාහයකින් අර ගුරුත්වාකර්ෂණයට එරෙහිව සටන් කරන එක. ඔව් අද දවසේ මම විනාඩි 5ක් හරි මගේ හිත එක්ක හිටියා කියන හැඟීම. ඒකෙන් ලොකු පීඩනයක් නිදහස් වෙනව නේද? ඔව්. ඒ වගේම අර කැම්මැලියා මෙරි මෙරි උපදින මිනිස්සෙක් වගේ ප්‍රකාශයක් සමහර විට ටිකක් සැරවැඩි වගේ දැනෙන්න පුළුවන්. ඒකෙන් ඇතිවෙන්නේ වරදකාරී හැඟීමක්. ඒක ඇත්ත. ඒ වෙනුවට අපිට ඒක අද විනාඩි 5ක් පුහුණු වෙන්න බැරි නම් හෙට විනාඩි 10ක් පුහුණු වෙන්න එක ඊටත් වඩා අමාරු වේවා. ඒ නිසා අපි අද මේ පුංචි පියවර තියමු වගේ. වඩා දිරිගන්වන්න සුළු ප්‍රායෝගික උපදෙසක් බවට පත් කරන්න පුළුවන්. ඔව්, වීරිය කියන එක මැරතන් එකක් දුවනවා වගේ නෙවෙයි, ඒක හැමදාම උදේට පොඩි ඇවිදීමක් කරනවා වගේ දෙයක්. ඉලක්කය වෙන්න ඕනේ ශ්‍රාවකයාව වෙහෙසටපත් කරන එක නෙවෙයි, ස්ථාවර පුරුද්දක් ගොඩනගා ගන්න උදව් කරන එක. එතකොට වීරිය කියන එක බරක් නොවි දිනපතා කළ හැකි ජීවිතයට ශක්තියක් ගේන දෙයක් බවට පත්වෙනවා. හ්ම් මේ විදිහට ස්ථාවර උත්සාහයකින් ඒ කියන්නේ වීරියෙන් කටයුතු කරනකොට හිතේ තියෙන අවුල් සහගත බව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක අපි වේ ඊළඟ වැදගත් කාරණයට අරගෙන යනවා. ඒ තමයි හිතේ ස්වභාවය. ප්‍රභාස්වර සිත පිළිබඳ සංකල්පය. ප්‍රභාස්වර සිත පිළිබඳ ගැඹුරු දාර්ශනික සංකල්පය එදිනෙදා මානසික පීඩණයෙන් පෙළෙන ගිහි ශ්‍රාවකියෙකුට ප්‍රායෝගික සහ ක්ෂණිකව භාවිතා කළ හැකි මානසික මෙවලමක් ලෙස නැවත ස්ථානගත කරන්න පුරුවන්. දේශනාවේදී ඔබ කියනවා සිත ස්වභාවයෙන්ම පිරිසිදුයි, දීප්තිමත්. ඒක කිලිටි වෙන්නේ පිටතිනෙන කෙලෙස් නිසා කියලා. ඔව්. මේක ඊටම ගැඹුරු, බලවත්, නිදහස්දයි අදහසක්. නමුත් නූතන ශ්‍රාවකයෙකුට මේක ටිකක් වියුක්තයි, තමන්ගෙන් දුරස් දෙයක් වගේ දැනෙන්න පුළුවන් නේද? ඒක වෙන්න පුළුවන් කෙනෙක් මෙහෙම හිතන්න ඉඩ තියෙනවා. ඒක හොඳ අදහසක් තමයි. නමුත් මේ දැන් මගේ හිත අවුල් ජාලාවක් වෙලා. හෙඩ තියෙන ප්‍රසන්ටේෂන් එක ගැන, ගෙවන්න තියෙන බිල්පත් ගැන තියෙන කනසල්ලෙන් හිත පිරීලා. මේ වගේ වෙලාවක මගේ හිත ස්වභාවයෙන් පිරිසිදුයි කියන එකෙන් මට මොකද්ද තියෙන ප්‍රයෝජනය? ඕ ඒක ඊටාම වළංගු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි උත්තර දෙන්න ඕන. එමනම් අපි මේ දාර්ශනික සංකල්පය ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක තාක්ෂණයක් බවට පරිවර්තනය කරන්න ඕන. හ්ම් මෙතනදී අරමුණ වෙන්න ඕන කවදාහරි දවසක ළඟා කරගන්න ඕන දුරස්ත පාරිශුද්ධත්වයක් ගැන හිතන එක නෙවෙයි. ඒ වෙනුවට Tamange මේ අවුල් සහගත එදිනෙදා ජීවිතය තුළම දැනටමත් තියෙන පැහැදිලි සංසුන් පුංචිම පුංචි මොහොතවල් හඳුනා ගන්න එක. ඒක කොහොමද අපි ප්‍රායෝගිකව කරන්නේ? අර මූලාශ්‍රයේ එන රන්තලියේ කුණු කියන උපමාවම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ශ්‍රාවකයාගේ කාර්ය අලුතින් රන්තලියක් හදන එකක නෙවෙයි, Taman ළඟ දැනටමත් තියෙන ස්වභාවයෙන්ම දීප්තිමත් ඒ රෑන්තාලියේ තැවරිලා තියෙන කුණු ස්වල්පයක් පිස්ස දමන එක විතරයි කියලා පැහැදිලි කළොත් ඒකෙන් ලොකු බරක් හිතින් නිදහස් වෙනවා. මම අලුතෙන් දෙයක් හදන්න ඕන නෑ. තියෙන දේ පිරිසිදු කරගන්න විතරයි තියෙන්නේ කියන හැඟීම එනවා. ඔව් ඒ වගේම අපිට පුරුවන් මේ කුණු කියන දේ නූතන ජීවිතයේ ආතතිය, කනස්සල්ල, නොනවත් වයන සෝෂල් මීඩියා නොටිෆිකේෂන්ස් වගේ දේවල් කියලා අර්ථ දක්වන්න. එතපර පිස්ස දැමීම කියන්නේ මොකද්ද? ඒක පැය ගණන් කරන භාවනාවක් වෙන්නම ඕනේ නැහැ. ඒක ගැඹුරු හුස්ම කිහිපයක් ගැනීම. විනාඩියක් ඇස් වහගෙන නිහඬව ඉන්න එක. එහෙමත් නැත්නම් හිත යොමු කරලා තේ කෝප්පයක රස විඳින එක වගේ සරල ක්ෂණික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මට මතකයි පහෝගේ සතිය හරිම ආතතියෙන් හිටපු දවසක මම නිකමට වගේ කෝපි එකක් හදාගෙන ජනේලෙන් එළිය බලාගෙන විනාඩි දෙකක් හිටියා. වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. ඒ පොඩි මොහොතින් පස්සේ හිතට ලොකු සහනයක් දැනුණා. අන්න ඒක තමයි. සමහර විට අර රන්තලියේ කුණු ටිකක් පිහදානවා කියන්නේ ඒ වගේ සරල දෙයක් වෙන්න ඇති. ඔව් එතකොට ප්‍රභාස්වර සිත කියන ගැඹුරු සංකල්පය දවසක ඕනෑම පොඩි මොහොතකදී වුණත් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් ක්ෂණිකව සහනයක් ගේන මෙවලමක් බවට පත්වෙනවා. තවත් උපමාවක් කිව්වොත් ප්‍රභාස්වර සිත කියන්නේ අහස වගේ. හ්ම්. අපේ සිතිවිලි, හැඟීම්, කනස්සල්ල කියන්නේ වලාකුළු වගේ. වලාකුළු එනවා යනවා සමහර වෙලාවට මුළු අහසම වහගන්නවා. ඒත් වලාකුළු කියන්නේ අහස නෙවෙයි. වලාකුළු පිටිපස්සේ අහස හැම වෙටම නිල් පාටට පැහැදිලිව තියෙනවා. අපේ කාර්ය වලාකුළු නැතිකරන එක නෙවෙයි. වලාකුළු තියෙන බව පිළිගෙන ඒ අතරින් අහස දකින්න උත්සාහ කරන එක. ඒකෙන් මේ ඉගැන්වීම් හුදෙක් ධර්ම දේශනාවකට සීමා නොවි එදිනදා ජීවිතයේ මානසික සුවතාවය සඳහා භාවිතා කළ හැකි ප්‍රායෝගික මාර්ගෝපදේශයක් බවට පත්වනවා. එමනම් අද සාකච්ඡාවේ ප්‍රධාන කරුණු සාරාංශගත කළොත් පළමුව සතිපට්ඨාන ඉගෙනවීම පැවිදි අයට පමණක් සීමා වූ ව්‍යුක්ත සංකල්ප ලෙස නොසලකා ලින්ක්ඩින් එකේ ඇතිවන ඉරිසියාවේ සිට රැස්වීමකද ඇතිවන ආතතිය දක්වා නූතන ජීවිතය අභියෝග වනට සුජෝම අදාළ කරගන්න ආකාරය අපි විමසා බැලුවා. දෙවනුව වීරය යන්න දරාගත නොහැකි දවන්ත කැපකිරීමක් ලෙස නොසලකා එය දිනපතා පවත්වාගත හැකි විනාඩි 5ක පුහුණුවක් වැනි කුඩා ස්ථාවර පුරුද්දක් ලෙස ගොඩනගා ගන්න ආකාරය ගැන අපි කතා කළා. අර රොකට්ටුවේ උපමාව ගිහි ජීවිතයේ ගුරුත්වාකර්ෂණයට ගැළපෙන ලෙස නැවත අර්ථකථනය කළා. තෙවනුව ප්‍රභාස්වර සිත පිළිබඳ ගැඹුරු සංකල්පය දාර්ශනික අදහසක් ලෙස පමණක් නොව කෝපිකෝපයක් රස විනීම වැනි සරල ක්‍රියාවකින් වුවද එදිනදා තිතින් සහනයක් ලබා ගැනීමට ක්ෂණිකව භාවිතා කළ හැකි ප්‍රායෝගික මානසික මෙවලමක් ලෙස යොදා ගන්න ආකාරය සාකච්ඡා කළා. මෙම අදහස් ඔබේ දේශනා මාලාවට එකතු කරගෙන එය තවදුරටත් ශක්තිමත් කර ඔබේ අධ්‍යක්ීම් සමග නැවතත් අපහ සම්බන්ධ වන්න කිය අපි ඔබට ආරාධනා කරනවා.